ස්වාමීන් වහන්සේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා කාර්ය සභා ගන්න බලාපොරොත්තු වෙමින් සිළුම් දෙනා ඒ සඳහා තන්පත් වෙලා සාදු පාරමී නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ වර්ණිකෝති කෝ භික්ඛු ීමස්සේ තස්ස චතුම්මා භූතිකස්ස කායස්ස අතිවචනං මාතා විත්තික පස්සම් භවස්ස ඕදන කුම්මාස පච්චයස්ස අනිත්‍යඡාදන පරිමර්ධන හේදන විද්ධංසන ධම්මසාති කෞරණීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධසම්පන්න පින්වත්නි මේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන දෙවිච්ච මේ පාළි පාඨය නැත්නම් මේ වාග්මාලාව දැක ගන්න පුළුවන් සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පණ්ණාසිකේ උපම වර්ගය අනුවේ වර්මික සූත්‍රය. මේ සූත්‍රය අපි මේ වාග් භාවනා වැඩමුළුවේ ප්‍රධාන තේමා වශයෙන් සිංචා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වගේ භාවනා වැඩමුළුවකට මුළු ජීවිත කරන කාලය තුළ අපි මේ බලාපොරොත්තු වෙන අභිමර්ථාර්ථයට නැත්නම් මේ ඇත්ත ඇති ඇති දැක ගැනීම සඳහා යන ගමනක විවිධ ආකාරයෙන් අනුග්‍රහ කළ යුතු වෙනවා. එහෙම නැත්නම් එක විදියකට අනුග්‍රහ කරලා මේක ලබා ගන්න බෑ. ඒකට බලපාන විවිධ විචල්්‍ය සාධක රාශියක් තියෙනවා. ඉතින් සර්වඥන් වහන්සේ ඒ සඳහා උනන්දු අයට ඒ සඳහා සම්පාදනය කළ යුතු නැත්නම් උපයාස අපේ අගිය යුතු කාරණා රාශියක් මතක් කරලා දෙන්න. ඒවට කියනවා අනුග්‍රහිත කියලා අනුග්‍රහ කටයුතු දෙක. ඒකට සුදුසු වාතාවරණය සුදුසු සප්පාය අනුසප්පලා දෙන්න ඕනේ. ඉතින් ඒක යෝගාචරය තමයි මහ විශාල භාණ්ඩුර වගකීමක් විදිහට සලකලා එයිම පූර්ණ කාලීව ගත කිරීමට සඳහායි අපි බොහෝම කාලයක් සැලසුම් කරලා බොහොම දුර බැහැර ගිවාගෙන සියලු ඥාති හිත මිත්‍රාදීන් වෙන වෙලා භවභෝග සංකප්ත වලින් වෙන වෙලා උතුම් සීලයක පිළිපදලා ඒකට ගැලපෙන සුදුසු තැනකට එකතු වෙලා ඒ හා සමාන යෝගාසුදීසක් එක්ක මේ සූදානම් මේ කටයුතු ටික තමයි මේ විදිහට සකස් කරන කටයුතු ටිකමයි අනුග්‍රහ වෙන්නේ. මේ අනුග්‍රහ සර්වචන් වහන්සේ ඉන්නවදාගන්න විදිහ තියෙනවා. පළකමයෙන්ම මේ වගේ කටයුත්තකදී සීලේ තමයි අදගත් වෙනවා. ඉතින් හැම කෙනාම ඒ නිසා තමන් ඉන්න මට්ටමේ ටිකක් ඉස්සරහට සීලය යොමු කර ගන්නවා. එහෙම නැත්නම් පුළුවන් තරම් හිත අධි සීල සම්පත්තියට හිත නමනවා. ඒකිතාක් ඒ තමන්ගේ කයෙන් වචනෙන් සිදුවෙන දුෂ්චරිත අකුසල කර්ම අඩු වීම සඳහා උත්සාහ කරනවා. ඒ පදනම සකස් කරගත්තට පස්සේ නැත්නම් ඒ මතින් සුදුස්සෙක් පාඩපත් කරනකොට පස්සේ යෝගාවචරය සූතානුග්‍රහිතේ කරන්නේ. සර්වඥ දේශිත ධර්ම කොටස් වලින් වර වලින් වර අහින්න සලසන්න ඕනේ. එහෙම නොවුනොත් ධර්මයේ තියෙන යේ නෛර්යානික ගුණය, ඕපනායක ගුණය අතු නොවුනොත් තමන් කොච්චර භාවනා කළත් මේ සුතයේ අඩුපාඩු නිසා භාවනාවේ එක තැන අතර වෙන්නේ කියන නිසා පරතෝ ഘോഷේ අනුන්ට අවකම් දීම මේ ශාසනය පුරාවට පැවතිච්ච දෙයක්. කොච්චරද කියනවනම් සරුවචන් වහන්සේ යටතේ හිටපු ඔක්කොම කියන්නේ ශ්‍රාවකයෝ කියලා. ශ්‍රාවකයෝ කියන්නේ අවකම් දෙන්නම් කියන එකයි. ඉතින් ඒ දිගටම මේ ශ්‍රාවක දේශක සම්බන්ධතාවය හරහා තමයි මේ අවුරුදු 2600 විතර කාලයක් ශාසනය පැවැත්වෙලා තියෙන්නේ. ඒ සුතානුකයිතේ සීකට යන තවත් කාරණාව තමයි සාසුන වහන්සේ වටා අනිකුත් ගෝලපාලයන් රැස්වීම සඳහා සුත්තමය ශ්‍රාවකෙක් වශයෙන් සුත්තමය වශයෙන් සම්බන්ධ වීමට ඇර තවත් ක්‍රම රාශියක් ඒවට පාටිහාරී කියලා හදවතන සඳහන් කරනවා ආදේශනා පාටිහාරී අනුශාසනා පාටිහාරී ඉති පාටිහාරී කියලා මේවෙන් පස්සේ ආසනයක් පැතිරෙන්නේ ඉතිරෙන්නේ ලෝකයේ දිගට යනවා. ඉතින් ඒකෙදී ආදේශන පාඨයයි කියලා කියන්නේ අනුගේ හිත් බලලා කාරණා කීමෙන් ශාස්ත්‍රමාංශයේ විශේෂයි ඒ ගෝල බාලයන්ගේ ශ්‍රාවකයන්ගේ හිත් පැහැදිලා විශ්වාසය පහළ වෙලා දිගින් දිගටම වේදනාත්මක සම්බන්ධය පවත්වන්න පුළුවන්. ඒක කියනවා ආදේශන පාඨයයි. ඊට ඉති පාඨයයි කියලා කියනවා ශාස්ත්‍රමාංශයේ විශේෂයි ඒ යුක්ති පාටිහාරය පෑනේ ඒක නැත්තම් අධිමානසික පෙරහැර පෑමේ සාස්ෘගේ හිත් බඳිනවා ශ්‍රාවකයන්ගේ හිත් බඳිනවා ශ්‍රාවකයන් කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්ත බයක් ඇති කරවන්න පුළුවන් තුන්වෙනි එක තමයි මේ අනුශාසනා පාඨ්‍යාවය තම දන්න දේ තර්ක මනසකට කියලා දීම හරහා ඒ අහන කෙනාට පිළිබඳව කරබැලීමේ ආසාවක් කුසල ඡන්දයක් පහළ වුණොත් කිරීමේ අයිතිවාසිකම ශ්‍රාවකයාට සම්පූර්ණ ඉතුරු කරලා කරන වැඩ පිළිවෙලට කියනවා අනුශාසනා පාඨයයි. අනේ දෙකේදීම ශ්‍රාවකයා දේශකයන් වහන්සේට නතු වෙනවා එක්කෝ ඉක්බලා කටයුතු කිරීම නිසා හෝ ඉති ප්‍රාත්‍යාරේ නිසා. එතකොට ශ්‍රාවකයාගේ දාශභාවයක් තියෙනවා. ශ්‍රාවකයාට යටහක්කමක් තියෙනවා. නතු භාවයක් අවශ්‍යයි. මේ දේශනා පාඨය ආදී ශ්‍රාවකයාගේ පූර්ණ අයිතිවාසිකම මොනසිකාග දක්වාම 100%ක්ම කරු කරනවා. ඒ නිසා සර්වචනාංශයේ මේ පාඨය තුනේ දේශනා පාඨය ආදී ආර්ය ක්‍රමයක් බව අනුසාර අනු ආදේශනා පාඨය ආදී ඉති පාඨය ආදී අනාර්ය දේශනා ක්‍රම වශයෙන් සඳහන් කළා. ඒ නිසා අපට සාස්තු ශාසනයක් අනෙක් ශාසනත් අතර සංසන්දනය කළ බලනකොට සර්වචන් වහන්සේට ආදේශන ශක්තිය නොතිබුණා නෙවෙයි විද්‍යාත්‍යාරයක් නොතිබුණා නෙවෙයි නමුත් සර්වචනාංශය ඒක පාවිච්චි කරන්න ගියේ නෑ අනවශ්‍ය විදිහට බය ගෞරව සම්ප්‍රයුක්ත බය කරගන්න. සර්වඥාන්සේ සම්මත ක්‍රමයට වශයෙන් පිළිඅරගත්තේ ආදේශනා අනුශාසන පාඨය ආදී ඒක ගෝල බාලයන්ටත් මතක් කරලා දුන්නා. ඒක තමයි දිගට කරගෙන යන්න ඕනේ කියලා. ඉතින් මේක නොදන්න නිසා දෝ බෞද්ධ පවා සඳහන් කරනවා මේ අන්‍යාගමික බලපෑම් වෙනකොට ඉමත්නම් අන්‍යාගමිකයන් විසින් ශාසනයට සම්මා සම්‍යක් ශාසනයට කිනීකම් කරනකොට අනේ අපේ භාවනා කරන කට්ටියට ඉජුකාතියක් වහන්න පුළුවන් නම් හොඳ උත්තරයක් දෙන්න තිබ්බයි කියලා අපිට මේ යුක්ති ප්‍රාකාරය නැතිකම ලොකු අඩුපාඩුවක් විදිහට කලකනවා. මේව නැත්තම් ආදේශන ආචාර්ය වශයෙන් අනුගේ හිත් බලලා දෙරසෝ කරලා ශාසන කටයුතු කරන්න පුළුවන් නම් අපේ ਸਰවඥ ශාසනයත් ඊට වඩා ජනප්‍රිය වෙන්න ඉඩ තිබුණා. මොකද අද අනිකුත් හැම තැනම වලදීම ඒ කටයුතු කරනවා. ඉතින් මේක පිළිබඳව ගැඹුරින් අදාළන්නේ නැති බෞද්ධය පවා මේ අනාර්ය ක්‍රම දිගේ නතු වෙන බවක් පේන්න තියෙනවා. ඒ නිසා භාවනා කරන කෙනා පූර්ණ කාර්යව භාවනා කරන කෙනා දැනගන්න ඕනේ තමයි මේ විදිහට ලොකු කැපකිරීමක් කරලා භාවනා කරනකොට අර කීටි ක්‍රම එහෙම නැත්නම් අවස්ථාවාදී ක්‍රම වලට යන්න තියෙන හිතවිල්ල පවා ඒ කරන සෑම කටයුත්තක් මේ අනුශාසනා පාඨය හරියට නින්දාවක් කරනවා. ඒ නිසා ඉවසලා කටයුතු කරන්න ඕනේ. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමයක්. මේක එච්චරම ජනප්‍රිය නෑ, එච්චරම රසවත් නෑ අනුශාසනා ඉති ප්‍රාතිහාර්ය තරම් අනිකුත් ප්‍රාතිහාර්ය තරම් නමුත් තමන්ගේ තප්ප ඥාණයට සුතුමි ඥාණයට අත්දැකීමට පූර්ණ අයිතිවාසිකම දීලා ඒකත් එක්කම ඉදිරියට යන ගමනක් නිසා මේකදී කවදාකවත් පසුබෑම් වලට පසු පැවිලි වලට ලක් වෙන්නේ. ඒක නිසා බැලුව බැලමක බොහොම හේවිට ගමනක් වගේ එහෙම නැත්නම් අවස්ථාවදී නොතපාතින ගමනක් වගේ පෙවුනට බුදුජානනාංශයට අනුමත කරලා තියෙනවා මේ ක්‍රමේ වරදින්නේ නැහැ. ඒ නිසා නිතරම අපි භාවනාවක් කරනකොට භාවනා වැඩමුළුවක පූර්ණ කාලෙම ඉන්නකොට සහුම්කම් දීම කරන්නේ. ඒ නිසාම ਸਰවචන් වහන්සේ පවා වණින් වර අහුම්කම් දීම කරලා තියෙනවා. මාචුන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා මට බොච්චංග පිළිච්චයක් කියන්නේ කියලා. කුටිකන්න සෝණ ස්වාමීන් වහන්සේ කතා කරලා තියෙනවා කියලා කියනවා බණ බණියක් කියන්නේ කියලා. මේ විදිහට බුදුචාන් වහන්සේ ධර්ම ස්වාමීන් වහන්සේ පවා ධර්මයේ සලකලා තියෙනවා. ඒ වගේම සර්වචන් වහන්සේ තමන් වහන්සේගේ ශාස්ත්‍රඥ වහන්සේ විදිහට තමන් සීල බලධාරී සීලවත්කාරී ශක්තිය ගන්න නැතුව ධර්මයේ ඉතින් යන තමන් කරලා ඒ නිසා මේ අන එහිම බණ කීම කියන මේ කාරණාව අපිට සංස්කෘතික ලක්ෂණයක් වශයෙන් ආවා ඒක අහඹයක් නෙවෙයි ඒක ඒකාන්තයෙන්ම පසුබිමක් සහිත වැඩක්. මේ අතරවාරයේ විවිධ ආදේශනා පාටිහාරිය විවිධ ඍතු ප්‍රතිහාරය අපේ මේ කෙටි ජීවිත කාලය තුනත් අපි දකිනවා. අපි දකිනකොට ඒකට රැල්ලට යනවා. රැල්ලට ගිහිලා ටික කාලෙකින් ඒවට සිද්ධ වෙන දේවල් දිහා බලනකොට ගුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ පිටුරු ගිනි තිබ්බා වගේ කියලා. මේක ගොවියෝ ඉස්ලාකන්න පිටුරු කුඹරට දාලා ගිනි තියනවා. ඒක බොහොම සරලට නගිනවා. එතනම වයි. ඊට පස්සේ ඉවරයි. පිටුරු ගින්නක් වගේ තමයි ආදේශනා පාටිහාරි සහ ඉති ප්‍රාතිහාර්ය නමුත් ලෝකේ සාමාන්‍ය දිහා බලනකොට හැම කෙනා මැජික් වලට කැමති ගතියක් පේනවා. හැම කෙනා මේ ඉක්මන් ක්‍රම හොයන ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒක දෝෂයක්වත් පුද්ගලිකාගේ පාඩුවක්වත් නෙවෙයි මේ අවස්ථාවක්. තමල්ලගේ හේතු නැතුව බල අපේක්ෂා කරනවා. ඉතින් ඒකකොට මේ මෝඩකම හරහා ෂට මිනිස්සු ඉක්මන් ප්‍රතිඵල කියන දේ මේ ඉක්මන් ප්‍රතිඵල මහාපෑමේ ක්‍රමය හරහා මේ අතිරේක ලාභ. ඒ නිසා ඒක වෙන්නේ ඒ පුද්ගලයාට අට විනායකට විශාල වශයෙන් පසුබෑමක් ලක් වෙන්න වෙනවා. ඒත් මේ අනුශාසනා පාඩිය හරියටම නැහැ. ඒ වගේම තමයි සාකච්ඡා අනුගහිතේ සාකච්ඡා අනුගහිතේ කියලා කියන්නේ මේ අනුශාසනා පාඩිය හරියට කියවෙන මේ ධර්ම කරුණු එක්කෙනෙක් කියනවා අනිත් අහනවා නම් ධර්ම සාකච්ඡාවෙන්නේ දෙපාර්ශවයටම කතා කිරීමේ අයිතිවාසිකම ලැබෙනවා අපැහැදිලි තැන් නොතේරෙන තැන් පැනලි පසු ක්‍රමයකට පිරිසුදු කරගන්න ඕනේ ඒකත් මේ වගේ වැඩමුළුවක අපි ඊට ප්‍රස්තාව ලබා දෙන තැන මේ වගේම සම්මත අනුග්‍රහිතේ විපස්සනා අනුග්‍රහිතේ වශයෙන් පරියන්ක භාවනාවේදී සක්ම භාවනාවේදී ඉදින්දා වැඩවලදී සතිය හරහා මේ සමතයක් එනතම් හිතේ ඒකලාශයක් යොදීම විපස්සනානුකයියක් වශයෙන් මේ ධර්ම කටයුතු කරුණු විසිතුරුදව දැකීමක් විමසා බැලීමක් ඇති හැටි දැකීමක් කියනවා මේ ක්‍රමවලට තමයි මේ තාන මෝරාගත්තේ නැති චේතෝ විමුක්තිය චේතෝ විමුක්ති ඵලය ප්‍රඥා යුක්ති ප්‍රඥා යුක්ති ඵලයේ වශයෙන් සමතන සමත ඥානික විපස්සනා ඥාන ක්‍රම කිවිලට යනවා. ඉතින් ඒ නිසා අපි හැම දවසකම කාලයක් වෙන් කරලා තියෙනවා මේ සුතානුකයිති සඳහා. ඒ සඳහායි අපි මේ වාමික සූත්‍රයේ ඉදිරියෙන් තියාගත්තේ. ඒ වාමික සූත්‍රයේ තියෙන්නේ ඔප්පම වර්ගයේ උපමාර්ගය කියලා කියන්නේ එතන සූත්‍ර 10ක්ම තියෙනවා. කොහොම ලස්සන උපමාවක් කියලා මේ උපමා විස්තර කිරීම හරහා ගැඹුරු ධර්ම කරුණු මතු කරනවා. මේ උපමා ඉදිරිපත් කර ගැනීම අපේ ශාසනය අපේ දේශනා විලාසවල සුවිශේෂී ලක්ෂණයක්. මොකද ගැඹුරු ධර්ම කරුණු විස්තර කරන යනකොට අපිට නාටමේ රුචි නැති වෙනවා. ඒකේ ගැළපෙම තේරෙන්නේ නැති වෙනවා. වචන ව්‍යාකරණ තේරෙන්නේ නැති වෙච්චාම ඉච්ච උනන්දුව බහැලා යනවා. නමුත් උපමාවක් වුණාට පස්සේ වෙනම ක්‍රමයකට ඒ කරුණු නැවත සලකා බලන්න උනන්දුවක් පහළ වෙනවා. එචා උපමාවක් ඒ වගේම සාහිත්‍ය කාරණාවක් අධ්‍යාපිත එකතු වෙනකොටම බණට අර නිඥාන ගතිය අඩු වෙලා උනන්දු ගතිය අවදි ගතියක් වෙනවා. ඒ නිසා ගබචනාංශයේ දේශනා විලාසයේ උපමා ඉදිරිපත් කිරීම ඉතාමත්ම වටිනා කාරණාවක් ඒ වගේම මානව ඉතිහාසයේ ඉස්ලාම් වතාවට ඒ ගැනීම සඳහා උපමා ඉදිරිපත් කරපු පළවෙනි ශාස්ත්‍රීය මාසික කියලා කියන්න පුළුවන් සර්වඥාන්සේ ඊට පස්සේ පහළ වෙච්ච හැම ශාස්ත්‍රීය මාසිකවක්ම මේ උපමා ඉදිරිපත් කිරීම කරලා තියෙනවා ඒ නිසා හැම තරණි සංස්කෘතියකම මේ කතා කියන උපමා කතා දිගින් දිගටම දිගින් දිගටම පණිවිඩ කුමාර කිරීම සඳහා සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් පැරණිම උපමා කතා එහෙම නැත්නම් ඉදිරිපත් කිරීම තමයි අපේ ඔය ජාතක පොතේ සඳහන් වෙලා තියෙන්නේ. සර්වඥාන්සේ තමන් වහන්සේගේ පෙර ආත්මවල පෙර සර්වඥන් වහන්සේලාගේ කාලවල සිදුවෙච්ච දේවල් පවා උපමා වශයෙන් ඉදිරිපත් කරන්නේ කර්ම කර්මයි ඉදිරිපත් කරන බලාපොරොත්තු තියෙනවා. ඉතින් ඒක අර දක්වාම දේශනාවලදී අපි පාවිච්චි කරනවා. ඉතින් අපි මේ මතක් කිරීමට පස්සේ මේ ඉදිරිපත් කරගත්තු පාඩයට ඉදිරියට ගනුව මේ වර්මික සූත්‍රයේ මේ වර්මික කියන වචනය ඇවිල්ලා තියෙන්නේ තුබස කියන සිංහල වචන සම්බන්ධ වෙලා. ඒක නැත්නම් මේ උපමාවේ ඉස්ලාම අපිට හම්බ වෙන්නේ තුබසක් හොබහක්. ඒ උඹක් හම්බෙච්චාම සත්පුරුෂයෙක් තව වැඩ හිතසුව කැමති කෙනාට කියනවා මේ උඹ හම්බෙලා බලන්න මේක ප්‍රාප්ති සුදුම දාන දවට බබලනවා ඒම උඹහක් මේක බිඳ බලන්නේ කියලා උපමාවක් ඉදිරිපත් කරනවා ඊපස්සේ මේ උඹහ බිඳගෙන බිඳගෙන ඇතුළට යෑම හරහා මේ ආධ්‍යාත්මික ගමන මේ සූත්‍රය විස්තර මේ සංසිද්ධිය සිද්ධ වෙන්නේ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ හීනෙනුයි මේක දේවතාවෙක් කියලා කියන්නේ. මේ පසු කාලීන අටුවාව විස්තර කරනවා ඒකාත්මක යාළුවෙක් හිතසුව සලකලා මේ වගේ දේශනා කෙරුවා මතක් කරයි කියලා. ඊට පස්සේ සඳහන් කරනවා මම මේ ඔබට උපමාවක් කියන්නේ මේ උපමාව සර්වඥාන්ත ළඟට ගෙනියලා සර්වඥාන්තසේ දෙන උත්තරයක් දෙන පැහැදිලි කිරීමක් බාර ගන්න මේ උපමාව තෝරන්න සර්වචනාංශයෙන් පිට වෙන කිසිම ජගතේ මේ ලෝකයේ ඇත්තේ නැහැ කියන්නේ. ඊට පස්සේ කුමාර කසව ස්වාමීන් වහන්සේ සර්වචනාංශයේ සමීපිත පැමිණිලා පත්ක දෙලලා සූර්යසකස් කරගෙන තුන්සරක් වන්දනා කරලා කියනවා මෙහෙම රාත්‍රියේ මම මෙහෙම දේවතාවක් කිසිමින් උපමාවක් කියන්නේ දෙනවා ස්වාමීන් වහන්සේ. මෙන්න මේක උපමාව මේ උපමාවේ එකින් එක එකින් එක වින් විමසෙන් ප්‍රශ්න කරනවා. එතකොට කෝ වම්නිකෝදි කියලා මේ උපමාවේ දක්වන තුඹස මොකද්ද කියලා සර්වචනසික අහනකොට සර්වචනාංශය සඳහන් කරනවා වම්නිකෝදි කෝ බිකු විමස්සේතං චාතු මහ බෝධිකස්ස කායස්ස අධිවචන. මහන්නේ මෙතන මේ උපමාවේ උපමේය වෙන්නේ වර්ණික කියලා කියන්නේ තුන් බහ කියලා කියන්නේ මේ හතර මහා භූතයන් හැදිච්ච දීමෝපියන්ගෙන් හටගත්තු මේ කයක නමක්. මෙතනින් තමයි අපේ ආධ්‍යාත්මික ජීවිතේ පටන් ගන්න නැත්නම් විමසුම එහෙම නැත්නම් කියනවා නම් ਵਿਚාරීම මීමන්සනේ ධර්ම විචය පටන් අරගන්නේ කය සම්බන්ධ කරගෙන. ඉතින් ඒක සර්වඥාන්සේගේ තියෙන සුවිශේෂී ලක්ෂණයක්. ඒ තමන් තහම් වෙච්ච මේ කය, මනුෂ්‍ය කය අහඹයක් නෙවෙයි. ඒකාන්තයෙන්ම පෙර ආත්මවල කරන ලද විශාල කුසල කර්මයක් නිසා හම්බ වෙච්ච දෙයක්. මේක කියන්නේ ඕලාරික කය කුරෝසු කය ඒක ප්‍රතිලාභයක්. නමුත් අද ලෝකේ ජීවත් වෙන බොහෝ දෙනෙක් තමන්ට ශාප කරගන්නවා. තමන් කාලකන්ණී බව හිතනවා. මේ කය කරදරයක් කරගෙන කියනවා. නමුත් ඒ කෙනාට කර්මේශා කර්ම බලය හේතුඵල ධර්මનો සලකනවා නම් මනුෂ්‍යකයක් ලබන්ට ඒකාන්තයෙන්ම පෙර ආත්මේ දානීය සහ සීලයේ දෙක ඇයදුට කරපෙනෙක් වෙන්නේ. ඒ දාන සීල දෙකෙන් සම්පූර්ණ වෙන්නේ නැතුව මනුෂ්‍යාත්ම භාව ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ ලැබිච්ච මනුෂ්‍යාත්ම භාවය කම්මජ චිත්තජ උචිත ආහාරජ වශයෙන් විවිධ හේතු නිසා ඒ තමන්ගේම අප්‍රසාදයට ලක් වෙනවා එහෙම නැත්නම් තමන්ගේ අදි ආශාවට වැටෙනවා ඒ අනුව මේ පුද්ගලයා මේ කාටත් පොදු ලැබෙන මේ කය වර්ග අත්කීමතාන් යෝගයට දාගෙන ඒක පිළිබඳව ද්වේෂයෙන් කටයුතු කරනවා ඒක මානසික රෝගයක් තමන්ගේ කය පිළිබඳව නිතරම අසුබ පැත්තෙන් බලන එක කය පිළිබඳව නිතරම ආත්ම ක්‍රමකය කරන පැත්තෙන් බලන එක මානසික රෝගයක් මෑතදී තමයි මේ පටිච්ච මානසික විද්‍යාවේ මේ වදදී මහරහා කරදර කිරීම හරහා තමන්ට කරදර කරන අනුන්ට කරදර කරන මානසික තත්වයක් සැටිස්ටික් මැසේජස් කියලා හඳුනාගෙන තියෙනවා බෙහෙත් දෙන කිටලක් අනිත් එක තමයි මේ කය අභිරමණය කිරීම. ඒකට කියනවා කාම සුඛල්ලි කාණ්ඩෝලිය කියලා. කාම සුඛය ඇලී ගත කිරීම සඳහා තමන්ගේ කයත් අනුන්ගේ කයත් දැඩිශී සම්බන්ධ කර ගැනීම මේ දෙක නිසා manussත්වය හීනමාන අධිමාන වලට වැටිලා එහෙම නැත්නම් අන්ත දෙකට වැටිලා ඒ වැටිච්ච අන්තයේදී දිගට අරගෙන යන ගතියට අහු වුණාට පස්සේ මේ මනුස්සයා සුලීකට අහු වුණා වගේ එහෙම නැත්නම් එක තැන කරකැවෙන තැනකටපත් වෙනවා. ඒ කරකැවිල්ල එක ජීවිතකින් අතර වෙන දිගින් දිගට දිගින් දිගට යනවා. ඉතින් මේ අන්ත දෙකට නොවැටි මේ කය දිහා කායේ කායානුපස්සීව ගත කරනවා කියන එක කයේ කයano බලනවා කියන එක බුදු කෙනෙක්ම කියලා දෙනවා. කිසිම කෙනෙකුට කයේ කයano බලන්න තියෙන්නේ කය අත්තිකිලන කාණියෝගයano බලන්න හැබැයි තියෙනවා අන්තවාදී වෙලා තියෙනවා එහෙම නැත්නම් අත්කිලමතාන් යෝගයට වැටෙන්න අපි ඉබේම ඇදිලා යනවා. ඒ නිසා කයි කයano බැලීම සත්‍යපට්ඨාන සූත්‍රයේ ඉස්සල්ලාම් වෙන්න පළවෙනි ආර්ය පළවෙනි සතිපට්ඨානේ. ඉතින් ඒකම තමයි මේ වම්නික සූත්‍රයේ පටන් ගන්නකොට පින්නන මේ උභා. ඉතින් මේ උභා කියලා දක්වන මේ තමන්ගේ ශරීරය පිළිබඳව ඇති හැටි දැකීම ගමනේ මූලක. සංකේතනවල තමන්ගේ ශරීරය පිළිබඳව අත්කිලමකාණ යෝගය, කාමසකලිකාණ යෝගය කියන මේ දෙක දෙකෙන් තොරව බලන්න පුරුදු වීම පවා සමාධිය කියන්නේ. ඒ බැලීම පවා යෝනිසුමංච කාර්ය කරන්නේ. ඒ තරමටම අන්තවාදී. ඒ නිසා අත්තිමතාන යෝගේ සහ කාමසකලිකාන යෝගේ කියන දෙක නොදැක අත නොකා ස්පර්ශ නොකර කවදාකවත් බෑ සම්මාදිට්ඨිය පාරේ. කවදාකවත් බෑ මධ්‍යම ප්‍රතිපදාවට එන්න. කවදාකවත් බෑ ජෝතිමංශාරක් පහළ අවාසනාව කියන්නේ ඒ තමන්ගේ ශරීරය පිළිබඳව කාලකන්ණිය නැත්තම් කියනවා නම් මානසික සාහනයක් නැත්තම් බයක් ක්ෂතියක් ඇති කරගත්ත කෙනාට කවදාකවත් ඒකේ රස විඳින පැත්ත බලන්න එයාගේ එක ස්පොට් එක වාගේ දකින්න දකින්න හැම සිද්ධියෙදිම දකින්නේ ඒකේ තියෙන නෝර නොපුරු නෝර නොපුරුදු ගතිය. එහෙම නැත්නම් නුරුස්නා ගතිය. ඒ නිසා ඒ මනසට රස ආස්වාදයේ හෝ රස ආස්වාදයේ විඳින කෙනා පවා පේන්න තියෙන්නේ තමන්ට කරන අභියෝගයක් විදියට. කැමැතිම නැහැ ජීවිත රස ආස්වාදයේ ගැන කතා කරන්න. ඉතින් ඒක නාට ඒ නිසා දෙපැත්ත නොදැනීම නිසා මධ්‍ය ප්‍රතිපදාව පේන්නේ ඒ මිනිස්සයා අත්තිකිලමතාන යෝගයේ මධ්‍ය ප්‍රතිපදාව කියලා හිතා කරා කතා කරනවා. ඉතින් මේ මනුෂයා කතා කරන හැම වචනයකම, දෙන හැම උපමාවකම, හැම ක්‍රියාවකම ලෝකයට වැරදිලා තියෙන්නේ. මේ අත්තිකිලමතාන යෝගය තමයි පරිපාලක කියලා ක්‍රියාකාරකම් වෙන්නේ. ඒ කිනාට කාමසුඛනිකාන යෝගය හෝ මධ්‍ය ප්‍රතිපදාව ගත කරන එක නම් කිව්වොත් ජීවිතය තරම්ම කටුකයක් නෙවෙයි, කටුකොලක් නෙවෙයි යම් ප්‍රමාණයක ආස්වාදයක් මේ ජීවිතයට අවශ්‍යයි. නැත්තම් මේ ඉදරන් වැඩෙන්නේ නැහැ. මේ ඉදරන් කර වෙනවා, අංශ භාග වෙනවා. ඒ නිසා ආස්වාද පක්ෂය අවශ්‍යයි කියලා. ඒක නා ඕන තරම් කණ්ඩු කරන්න පුළුවන්, තරහ වෙන්න පුළුවන්, වාද කරන්න පුළුවන්. නෑ මේ අත්‍යකින මත අනුയോഗය තමයි හරියට. ඉතින් අද මේ අපි ගත කරන තාක්ෂණ යුගයේ වැඩි හරියක්ම ඉන්නේ අත්‍යකින මත අනුയോഗය. බැලුව බැලමත් තියෙන්නේ කාමස කල්යාණ යෝගයට විවිධ ක්‍රම විදෝපක්‍රම හොයනවා කියන්නේ. ඒ වගේම ඕන වෙලා තියෙන්නම තමන්ගේ කයත් එක්ක සුවසේ සතුටින් එළඹ සිටි සිය කතා කරන දන්නත් නිසා ඒ අඩුවම කරන බාහිර කාමස කල්යාණක වෙයි. ඒ වගේම කාමස කල්යාණයට ගියකන කිසිසේත්ම අනුන්ගේ අයිතිවාසිකම කල්පනා කරන්නේ නැහැ. ධාර්මික හෝ අධාර්මිකව හොඳින් හෝ නරකින් යුක්තියෙන් හෝ අයිතියෙන් ඒ සැප විඳින්න යනකොට ඒ කෙනාට මධ්‍යම ප්‍රතිපදාව බොහෝම ඒකාකාරයි. බොහොම නීරසයි, නිදිමත ඉරවන සුළුයි. ඒක හරි අන්තිම පස්සේ යනවා. කිසි ආසාවක් නැහැ. ඒ නිසා යා කුල්ලුවතරම් මහන්සි වෙනවා මේ කාංශකල්කාණ යෝගයට අනුකරණය කරන්න කාංශකල්කාණ යෝගය අනෙක් කරන්න කොයි දෙයක් තමයි. එයාට හරි වැරදි හොඳ නරක සාධාරණ සාධාරණ නැහැ. මොකද එයාට ඒ වෙලාවේ සම්පාදනය කළ යුතු ඉදරම් පිනවීම සපසෝය යෑම වහා ප්‍රතිඵල දෙනවා. ඒක නිසා මුල් යුගයේ වටේට මානසික විද්‍යාවේ විශේෂයෙන්ම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් යුගයේ යකිව මුළු ලෝකේ හැම කෙනාගේම හැසිරීම මේ කාමසුකල්ලි කාණ්ඩෝගේ හරහා පෙන්වන්න පුළුවන් ඒක ප්‍රෙෂර් ප්‍රින්සිපල් එක විතරයි. ගාපල් ගියා ඒ කියන්නේ පැත්ත අත්කිලමතාන යෝගයක් මේක යට තියෙනවා කියලා පෙන්වන්න. ඒක නිසා අසු කාලීනව මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මාත විචනයකට කිව්වේ යුදෙව්වාදී කාම මූලධර්මයක් ඉදිරිපත් කරන කෙනෙක්. නමුත් සුමන් කොයි ගත කරපු යුගයේ අන්තිම කාල වෙනකොට ඉදිරිපත් කරන ලද ලිපිලේඛන දිහා බලනකොට අර තේරෙන පටන් අරගත්ත මුළු ලෝකෙම සම්පූර්ණ කාමයේ හරහා විශ්ව කරන්න බෑ කියලා පොඩි පොඩි පිළිගැනීම් කරගත්තා. නමුත් ඇති කරා මොකක්ද අලුත් චින්තන රටාවක් පසු කාලීන චින්තකයන්ටන් බටහිර මානසික විද්‍යාව පිළිබඳ කතා කරුවායේ එක එක එක එක මතවලින් පසු කාලීන පොරවන්න යෙදුනා ඒ ඉක්මත් වෙයි යුගයේ අන්තිම කාලය වෙනකොට යාගම රචනාවල තියෙනවා අපි කොහි යාත්‍රා කරත් අන්තිමට ගොඩ බහින්න වෙන්නේ ශෝපනවගේ ශෝපනවගේ වරාය තමයි කියන්නේ. ශෝපනව කියලා කියන්නේ ඉස්ලාම් වතාවට බුද්ධඝම් පිළිබඳ පොත් ජර්මන් භාෂාවට දාපු පළවෙනිම චින්තකයක්. ඒක නිසා උගදෙනේ සැක කරනවා සුදුම ප්‍රතිඥා දහසල ගොඩක් බෞද්ධ මත තිබුණයි කියලා. නමුත් පිළිඅරගත්ත ඒක එයාගේ ජීවිතයේ අවසාන කාලේ කෙසේ නමුත් මේවා පිළිබඳව බටහිර උත්පත්ති කියවන අයටත් යම් යම් මේ සර්වචනසේ දේශනා කරපු වල කෑලි කොටස් දැක ගන්න පුළුවන්. ඒ සත්‍යසෝයා යන ගමන සඳහා හෝ අත්කලමතාන යෝගී සඳහා කොයි දෙනා මොන જાති උපකරණ හැදුවත් කාය තමයි මුල් මේ කාය මුල් කරගෙන තමයි මේක සිද්ධ කරන්නේ. ඊට පස්සේ තමයි අනිකුත් පරිසර දේවල් වලට ඒ සුඛෝපභෝගී වස්තු හෝ වදහිංසා කරන උපකරණ සම්බන්ධ වෙන්නේ පිටි. ඉස්ලාම ඒක ජීදෙන්නේ කාය සම්බන්ධ කරගෙන. ඒ නිසා වචනාංශයේ උගන්වීමේ හැටියට මේ කය කය අනුව බලන සුළු වාසය කරන්නේ. ඉතින් ඒකකොට අපිට ලයිස්ට්ුවක් හදන්න වෙනවා. කය අනුව බලන්නේ නැතුව වාසය කරනවා කියන්නේ මොකක්ද? කය අනුව බලන්නේ නැතුව වාසය කරනකොට කුඩා දරුවට හැකියාවක් නැහැ. අවුරුදු 6 විතර වෙනකම් මේක මූලස්ථාන කිය. ඒ කුඩා දරුවට තියෙන්නේ අම්මයි තමයි ඒක කරගන්න බැරි දෙයක්. අම්මගේ තනිය මමයි එකක්. අම්මා ඉන්නවනම් අම්මගේ තනිය මටයි ආයි. ආන්නේ විදිහට උදෝ බන්ධනක් තියෙන අම්මට ලොකු සතුටක්. නමුත් පහු වෙනකොට පහු වෙනට මේ මවගේ වෙන් වෙනකොට එයාට මේ අතපය මගිල දිගපළල දුර ළඟ ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නකොට තමයි මේ කය මුල් කරගත්ත බව තේරෙන්නේ. ඊට පස්සේ ක්‍රීඩා දශක වලට යනකොට මන්ද දශකයේදී මේ හැඟීමක් ඇති කරගන්න කරන ක්‍රීඩා දශක වලට ගියාම මේක ක්‍රීඩා භාණ්ඩයක්. දුවන්න පණින්ට ජවන ක්‍රීඩා කරන්න ක්‍රීඩා භාණ්ඩයක් විතරයි එහෙම නැත්නම් සෙල්ලම් භාණ්ඩයක්. ඊට පස්සේ තමයි වර්ණ දශකයට යන්නේ ඊට පස්සේ කාම වස්තුව. පළවෙනි දශකයේ වර්ණ දශකය කියනවා උඩුබැලිව ගත කරන කාලේ අයහතර තීරණය තුවායට ඊගාට ක්‍රීඩා දශකයට යනකොට තියෙන බණ්ඩය. ඊට පස්සේ වර්ණ දශකයට ගියාට පස්සේ කාම බණ්ඩය. ඊට පස්සේ බල දශකයට ගියාම මේක දොබකරයක්. ලිවර් මැෂින් එකක්. මේක බල ශක්ති දෙන්නඳ ඊට පස්සේ තමයි මේක ඥාන දශකයට ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ මේ එක එක එක එක හැව ඇර ඇර විශ් පෙරලි පෙරලි පෙරලි පෙරලි යනවා මේක පිළිබඳව කිසිසේත්ම අපි පූර්ණ දර්ශනයක් ඇත්තේ නැහැ ඒකෙන් කියන්නේ ඔය ඥාන දර්ශක කෙනෙකුට ඔක්කොම නිවන් දකින්නවා කියන්නේ අඩු ගානේ තමන්ගේ ශරීරය මොකද්ද කියලා දනින්නේ ඉස්සල්ලාම කෙස් පැහෙන්න පටන් ගන්නට පස්සේ දත් හැලෙන්න පටන් ගන්නට පස්සේ ආමේ ඉස්ලාම රැලි වැටෙන්න පටන් ගන්නට පස්සේ උතුර බලනකොට දකුණ පේන වෙලාව වෙනකොට තමයි ඔන්න ශරීරයේ තේරුම් ගන්න. එතකොට හාන දශකයටපත් වෙනවා. ඊට පස්සේ ඉතින් එන්නේ එන්නේ එන්නේ ඇස්පිරින් වදුර වෙනවා, කන්නේ වදුර වෙනවා, ප්‍රෙෂර් එක නගිනවා, ටෙන්ෂන් එකක් එනවා. මැරෙන්නේ මේ ලෙඩින් කියලා ලෙඩේ තේරෙන්න පටන් ගන්නවා. මේ වෙනකන් අපි කරන්නේ හම්බ කරගන්න. ඊට පස්සේ හම්බ කරපු තීරම ලෙඩේට වේදන් කරපුවම ආයෙ ගන්න කොහොමද? ඔය තමයි ජීවනයේ ජීවන රටාව කියලා කියන්නේ ඒකයි. අර ජීවන සුන්දරම වයස වර්ණ දශකයේ බල දශකයේ ඥාන දශකයේ කාටත් කඹුරු. ජීරණතු කඹුරු. ඕල් ටයිම් කර කර කඹුරු. කඹු වල හම්බ කරනවා. හම්බ කළ ඔක්කොම අරගත්තට පස්සේ 55 වෙනකොට එහෙන් පෙන්ෂන් දෙනකොට මෙන්න බැරලෙදී තේරෙනවා. මට ඉන්නේ මම මේකේ තමයි වැරෙන්නේ. ඊට පස්සේ සල්ලි ටිකකට විඳන් කරපුවාම මරන්න වෙන්නේ ඉලක්ක කරා. ඉතින් මේ වර්ණ දශකයේ වර දශකයේ ඥාන දශකයේ වගේ එකක්. කයේ කයano බලන සුළු වාසය කරන්න යම් කිසි කෙනෙකුට යෙදුනොත් එතන ජීවිතයේ ප්‍රථම යාමේදී කයේ කයano බලන ගතිය ඉතින් යෙදුනොත් ඒකට මොන තරම් සංසාර පුරුද්දක් තියෙනවද කියලා හිතන්න බෑ. මොකද ඒක කවදාකවත් වෙන්නේ නැහැ. වර්ණ දශකයට එනකොට සෝබනේ එකිනෙකා පිළිබඳ ආකර්ෂණය සහ මේක ආලවට්ටම් හිටින්න. ඒක වෙන මොකක්වත් නැතුව ඒක මිශ්‍ර කරගෙන යනවා. ඊට පස්සේ බල දශකයට ආවට පස්සේ වනස්පති. අම්මලයි තාත්තලා දෙන්නත් වැඩි මම තමයි ලොක්කා. හැන්දමටයි මාමටයි දෙන්නට වැඩි මම තමයි ලොක්කා. අතවැරි ඔක්කොම ගන්න දෙන්නේ මම. දරුවන්ට ගන්න දෙන්නේත් මම. ඉන් කියලා එයා තමයි තමා විසින් පත් කරගත්ත අධිරාජ්‍ය හදාගත්ත අධිරාජ්‍ය. අධිපතිකම් කරගෙන කරගෙන යනකොට තමයි තේරෙන්නේ ඥානෙ මොහු කරනකොට මේක වනේ අවුරුදු 10 10ට ඔය ඔය දශක දශකේ කතාව යන්නේ එතන වෙන්න පටන් ගන්නවා ඒ ඇනිබෙකට් කියලා තිබුණා තමන්ගේ ජීවිතයේ ඒ වගේ අවස්ථා නමයක් ඇත්තටම නමයක් ජීවිතේ ඇති වෙච්ච හැටි අවුරුදු 6න් 6ට වෙනස් වෙනවා 7න් 7ට වෙනස් වෙයි එක එක එක එක චක්‍ර එක එක නම් වැඩ කරනවා ඒ නිසා සරුවචනාංශයේ එහෙම චරිත ආර්ය 55 දා තමයි ජාතක පොත ලිව්වේ. මේක ඉස්සර ජීවත් වෙච්ච වදියා හැල්ල බැලුවා. බලවිලා. දැනට ඉන්න මිනිස්සුયો ඒ කින මන්ද දශකේ නම් ඒ මන්ද දශකයේ අයිතිවාසිකම් දිනා ගන්න හදනවා. ක්‍රීඩා දශකේ ඉන්න කට්ටිය ක්‍රීඩා දශකයේ අයිතිවාසිකම් දිනා ගන්න හදනවා. වර්ණ දශකේ ඉන්න කට්ටිය වර්ණ දශකයේ අයිතිවාසිකම් දිනා ගන්න හදනවා. බල දශකේ ඉන්න කට්ටිය දෙයකට සටන් කරනවා. ඥාන දශකේ ගියාම ඉතින් එක එක එක එක අල්ලල්ලා නැටුවට මේ එකක්වත් එක දිගට යන හරිම චපලයි. ඒ නිසා උපතුමින් මැරෙමින් යන එක මිනිස්සුගේ චරිතය බැලුවත් නැත්නම් මේ වෙලාව හරස්කට ලෝකේ ජීවත් වෙන සත්තු දිහා බැලුවත් මේක එකම විශාල පොළොතුරේ පෙනෙන නාටකමක් විතරයි තියෙන්නේ. ඉතින් නාටකවල මැදි වෙන මේ කය කයේ කයano බලන සුළු වාශය කරනවා කියනක කියන්නම ඇය ගානක් යනවා. ඒ තරමටම අපි මේ කය දිහා බලන්නේ විවිධ හැඩතලවලට ඉතින් මේ විදිහට කයේ කයන්ව බලන සුබට වාසය කරන්න ගත්තට ඒ හිත අන්තිම අකමැතිම දර්ශනය තමයි ඕනම කෙනෙක්ගේ හිතක් මේ කයේ කයනුව බැලීම වාසය කිරීම අන්තිම නීරස අන්තිම ඒකාකාරී අන්තිම පාළු අන්තිම කොම්පෙච්ච අන්තිම නිතිමත් අන්තිම දියාරයක් විදිහට තමයි. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට කයේ කයනුව බලමින් වාසය කරන්න ඕනේ නම් කාට පුංචි ශ්‍රද්ධාවක් තිබිලා ගන්න. විශාල ශ්‍රද්ධාවක් ඕන මොකද ඒ අනුව බලනකොට මේ කයි වර්ණ පැත්ත බලන්න හිතෙනවා, බලේ පැත්ත බලන්න හිතෙනවා, ඥානේ පැත්ත බලන්න හිතෙනවා. එක එක එක එක පැතිවලට අදිනවා. ඒක ඒක නිසා මේ ආධ්‍යාත්මික ගමන යනකොට ඒක නාට ප්‍රධාන වශයෙන් ශ්‍රද්ධාව අවශ්‍යයි. ඊට පස්සේ මේ කයි කයන බැදීමට අත්‍යවශ්‍ය කොටස් තමයි සීල කියලා කියන්නේ. අපි සීලේ නැති වුණාට පස්සේ මේ කය මනුෂ්‍ය කයක් වුණාට තිරසන් වෙනවා. ඊට පස්සේ ඔය කොච්චර જાති කෙරුවත් අයිකෝට ඇඳගෙන ශිෂ්ටාචාර විදිය ගත කරා. ඊට පස්සේ තිරසන් ගතියනවා. ඒ නිසා යම් කෙනෙක් සීලාචාර කියලා දැනගන්නේ ශිෂ්ටාචාර කියලා දැනගන්නේ මුර්ධ මෙලෙක්ත මහත්ම ගති කියනවා කියලා දැනගන්නේ වංශගේ සීලෙන් මිස වෙන මොකකින්වත් නෙවෙයි. ඒ නිසා බටහිර ලෝක පැත්තේ කල්පනා කරලා බැලුවොත් සුද්ධ වශයෙන්ම කියතේ සීලයක් ඇත්තෙම නැහැ. ඒක ඉතින් ආය මේ පරිශන කරලා බලන්න ඕන දෙයක් ඇත්තේ නැහැ. ඒ බටහිර තාක්ෂණය බටහිර ජීවුම හුදෙක් බයලජ්‍ය දෙක පාවදීම නිසා ඇතිවෙච්ච ජීවුමක් පමණයි. ඒ නිසා යම් තරක් විදුරු ජීවුමක් තියෙනවා නම් විද්‍යානුකූල ජීවුමක්. ඒ ආ සමානව බයලජ්‍ය දෙක පාවා දෙනවා. බයලජ්‍ය දෙකත් එක්ක මේ විද්‍යාත්මක දියුණුව එහෙම නැත්නම් මේ යටිතල පහසුකම් දියුණුව එහෙම නැත්නම් මේ සංවේදන දියුණුව පිළිබඳව වැඩියෙන්ම රණ්ඩු කරපු જાතිය තමයි මුස්ලිම් ජාතිය. මුස්ලිම් ජාතිකයට පොතේ ඒ සාගය නීතිය නිසා අමෝතු නීච පද්ධතියක් දානවා. ඉතින් ඒක නිසා මිනිස්සු ඒ නිෂ්පදිතේ තදින් ඉදිලා මේ 1900 දශකයේ 30 40 තනක් වෙනකොට මුළු ලෝකෙම බලය පැතිරලා තිබුණ ඉන්දියන් හින්දු බලයක් සමාවෙන්නේ මුස්ලිම් බලය. ඊට පස්සේ කාර්මික යුගයේ ආපු ගමන් සුද්ධා ජකට හොයාගත්තා, තාක්ෂණ හොයාගත්තා, තුවක්කු හොයාගත්තා, ඇතුළු තුවක්කුවට ඕන කරන වෙඩි බේතුවා ගත්තේ චීනා. මට චීනා එක පාවිච්චි කරේ මල් වෙඩි වලට විතරයි. සූද්දා වැත්ත ගමන් කුණ්ඩේ හදාගත්තා. තුවක්කුව හදාගත්තා. ඊට පස්සේ ඔක්කොම අත අනසකට යට කරා. යට කරනකොට වැඩියෙන්ම පිළිච්ච જાතිය තමයි මේ මුස්ලිම් මිනිස්සු. ඊට පස්සේ ඒ මිනිස්සුන්ගේ නැවත තිබිච්ච විභූතිය හෝ එහෙම නැත්නම් අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ඒ මුස්ලිම් ජාතික නායකයන්ට සිද්ධ වුණා සුද්ධට ගහන්න ආයුධ නැතුව සුද්ධට ගහන්න තාක්ෂණය නැතුව මොන දේවල් කරන්නේ සාමාන්‍ය ප්‍රකෘති මුස්ලිම් මිනිසයා නීති අර්ථදී ඒකට කැමති නැහැ. ඒක නිසා මේ දෙක අතර විශාල සමතුලිතතාවයක් ගන්න සිද්ධ වුණා. ආයුධ උපකරණ තාක්ෂණය අත්කල පහසුකම් සංවේදනකම ගන්නවද එතන පරණ පුරුදු පරණ පුරුදු සම්ප්‍රදාය ගන්නවද බයලජ් දෙකක් ගන්නවද කියලා. තාමත් ප්‍රශ්න විසඳලා නැහැ. අපේ අනගාරික ධර්මපාලතුමා ළඟට එනකොට මේ ප්‍රශ්නේ අපිට තදින් බලපෑවා. අච්චුදේ මේ ශක්තිය, උන්දමෝසන්, සීනා ශක්තිය ඔක්කොම සුද්ධ ආවේ. සුද්ධ ඇවිල්ලා බුද්ධහම ඉගෙන ගත්තේ මේක විනාශ කරන්න. අනගාරික ධර්මපාලතුමාත් උපන්නේ කතෝලික නමක් ඇති. ඉගෙන ගත්ත කතෝලික පල්ලිය. ඊට පස්සේ තේරුම් අරගත්තා මෙච්චර ලස්සන නෛර්යානික සද්ධර්මයට මේ තාක්ෂණය හරහා පාර වදිනකොට තාක්ෂණය හරහා පාර දෙන්න ඕන කියලා මේක ප්‍රොටෙස්ටන්ට් බුද්ධිසම් එකක් පටන් ගත්තා. මුද්‍රණ ශිල්පය අනිකුත් තාක්ෂණ ජපානයේ දිනලා බුද්ධ ආගම අලුත් විද්‍යාවක් හරවලා ගත්තා. එන දෙයට හටන් කරා. ඉතින් ඒ දෙකම බලාපොරොත්තු නැති දෙයක් තමයි තාමත් කෙනෙක් සලකගෙන හිටියක් තමයි මේ තාක්ෂණික දියුණුවත් එක්කම සාපේක්ෂව බයලක් දෙක නැති වෙනවා. බයලක් දෙක නැති වෙනවත් එක්කම ඉන්දිය සංවරයක් නැති වෙනවා. ඊට පස්සේ සීලයක් නැති වෙනවා. ඉතින් අද ඉන්න මේ බණහන බණකින් අපේ પરම්පරාවට මේක බරපතල ප්‍රශ්නයක්. මොකද අපි පැහැදිලිව දන්නවා තාක්ෂණය අවශ්‍යයි කියලා. නැත්නම් පිළිගැනීමක් තියෙනවා. එහෙම නැත්නම් මේ යර්චල පහසුකම්, එහෙම නැත්නම් මේ තියෙන රුන්දගේ සංස්කෘතිය ගැනීම සඳහා අපි සෑහෙන කටකිරීම කරනවා. ඇත්තම කියනවා අපි අම්මලා තාත්තලාගේ අපි සාර්ථකයි. නමුත් අම්මලා තාත්තලාට වැඩිය බයලජ්ජ නැහැ. අම්මලා තාත්තලාට වැඩිය ඉන්දිය සංගරේ නැහැ. අම්මලා තාත්තලා වැඩිය නැවත සීලයට හිතීමේදී තද බල ලොකු හිස්තරකට මුණ දෙලා තියෙනවා. මේ ප්‍රශ්නය අනුව බලනකොට අපි අපිට පරවල් දෙකක් තියෙනවා ඕන දර්ශනීයදී යන්න පුළුවන් බයලජ්ජ දෙක පැත්තකට තියෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් බයලජ්‍ය දෙක තියාන තාක්ෂණය පිළිබඳව පිච්චර් ලොකු උනන්දුවක් නැතු යන්න ආන මේ විදිහට බලන එකේදී ඒ කෙනා ඒ කය පාවිච්චි කිරීම තමයි මේකට තියෙන හොඳම නිදර්ශනය. බයලජ්‍ය සහිත කෙනා අතිශිකෝපභෝගීත්වයේ සඳහා කය වැඩි මහන්සි කරන්න යන්නේ උදේකලාව බලලා විවේකයෙන් බලලා ඉති පිළිච්චකේ බලලා ඒකට ගලව කරනදී එවතුම් පැවතුම් අධ්‍යාන ආඩම්බරයෙන් ගන්නවා. එහෙම නැතුව කාට හරි ඕනේ නම් තාක්ෂණික පැත්තට යන්න නව ජීවනව නව අධ්‍යාපනයේ දිගට යන්න එයා තමයි සතියේ පාවිච්චි කරන්නේම ඇතුළෙන්ම අන්නේ නව තාක්ෂණ ගැලපෙන තාලෙදී ඉතින් ඒකට යාට සෑහෙන ප්‍රගයක් බයලජ්ජාට ඇත්තට තියන්න වෙනවා ඉන්ද්‍ර සංවරයේ කියන එක දැඩි නීති පනවන්න බැහැ එයාට සීල කැඩෙනවායි කියන එක සිරිපික් මන්දටි කැඩෙනවා වගේ අලපෙත් අලපලන්තට හැඳ ගියා වගේ යනවා. ඊට පස්සේ තද ආතතියක් එනවා. මානසික අසහනයක් එනවා. ඉරිටේෂන් එකක් එනවා. ෆ්‍රස්ට්‍රේෂන් කියලා කියනවා. නියුරෝසිස් කියලා කියනවා. ඒකට විශාල වේදකම් එන්න පටන් ගන්න තියෙනවා. මේ හේතම හේතුව නැත්නම් හේතුව කියන්න පුළුවන්. කය කෙරේ පිටට ගන්න. කය කෙරේ පිටින හැටියෙම එක එක හැබැයි මෙයා මේ නවතාක්ෂණය දිහා හැලජා මත කයම් ගමනක් යන්නේ එහෙම නැත්නම් මේ කයේ හුදකලා මේ කය විවේකේ මේ කයේ චිත්ත සාන්තිය පිළිබඳව ළඟදෙන් සතුටු වෙනවා. මේ මේ දෙක පැත්තෙන් බලනකොට බුදුහාමුදුරුවෝ කෝපි කාල් කෙනෙක්, කියල් පැනපු කෙනෙක්. ඒ නිසා බුදුජානනාංශත් එක්ක ගිහින් මේ පාරේ යන්න බෑ. ඒ නිසා අටේ පන්තියේදී අපිට තිබුණු විභාගයේදී අපිව තේරුවා විද්‍යාවද කලාවද වාණිජය කියන්නේ. ඉතින් මම කියන්නේ විද්‍යාංශයට මට බුද්ධම සතුටක්. මොකද විද්‍යාංශයට ගන්න හොඳම දැනුම තියෙන කට්ටිය කියලා ගත්තා. ඊට පස්සේ සිංහල ඉගෙන ගන්න නැතර කරා, උද්ධාම ගන්න නැතර කරා, ඔන්න අපිට කියලා දුන්නා සාමාන්‍ය විද්‍යාව, සාහිත්‍ය විද්‍යාව, භෞතික විද්‍යාව. ඉතින් ගෙදර ඇවිල්ලා ওই වචන හදයක් කතා කරනකොට අප්පච්චි අම්මලා උඩ යනවා. ඉතින් අපි පරිශන කේර කරනවා අම්මලා තාත්තලා පේන්නේ. අපිත් එක්ක ආලෝ ඉන්න කලාකාරින්න පේන්නේ අපි මේ විද්‍යාව ගෙනහැර දක්වනවා. ඉතින් කරගෙන කරගෙන කරගෙන යනකොට ඒ දවස් ඉඳලා මේක විහිළුවක් නොතේරුනම නෙවෙයි. ඒ නිසා අපි කියන්නේ සියලු සයන්ස් කාර්යෝ නැසෙන සුළුයි කියලා. සියලු සංස්කාරයෝ නෙවෙයි. සියලු සයන්ස් කාර්යෝ නැසෙන සුළුයි කියලා ඔක්කොම බුද්ධහම පැත්තට දාන අලුත් පැත්තකට ගියේ. නමුත් ඒ විචිතයල් පහු කරලා පස්සේ මොකේ වුණාද වඩ තේරෙන්නේ නැහැ. මම තේරෙන්න පටන් ගත්තා මෙතන තනි බොරුව තනි කෝම්බේ තනි එන ගහච්ච සෝපිටි නැති මොන විදිහෙන් ඒක මගේ හිතට ආවක් ගන්නෑ නැත්නම් වෙන කලකින දෙයක් මට සිද්ධ වෙන්නේ නැහැ ඊට පස්සේ මේ සමීකරණයක් කියනකොටම පිස්සු ලයිස්තුවක් කියනකොටම පිස්සු කියලා ක්‍රමයක් කියන්නේම නිවනෙ පිට දෙයක් මම සේරම විභාගයක් සඳහා කරනවා ඉන් එහාට සත්‍ය පහ කරනවා මට හොඳට මතක් වෙනවා කාබනික රසායන විද්‍යාව පන්ති වල ටීචර් මාව ගෙන්නලා කළු බෑල්ල ලියලා දෙනවා. ෂීනෝල නෙල්ල අතෙන් යනකම් එකින් එකට එකින් එකට සමීකරණ අරුව ඒ ඒක ලියලා හදන හැටි. දක්ෂ ගුරුවරයෙක් අපට හම්බුණා. ඉතින් බෙන්සීන් මෙහෙමයි ෆීනෝල් මෙහෙමයි කියලා දැන් කළු බෑල්ල ලියලා ලියලා ලියලා ලියනකොටම අර චක්‍ර ගාන මතක් වෙනවා. දවසක් ලැබ් එකට ගිහිල්ලා වතුර බෝතලක් පෙන්නපන් මේ බෙන්සින් කියලා. මම හිතුවා ඒක මේ එකක් කූඩෝ පැහැරේ ඇති කියලා වතුරක්. චීනෝල් කියනකොට මම හිතුවා අපි කඩුලෑලේ අඳින රවුම් රවුම් වතුරේ තියෙන්න ඕන කියලා බලන වතුර විතරයි. අනිය කරකොලස ඇරියා වගේ. සාකාරක කාමන සාකාරකය මම දක්ෂයි. ඒකට මට පේන පටන් ගත්ත කඩදාසියක අපිට ඔක්කොම අයන්නේ ලක්ෂණයටම දන්නවා. ප්‍රායෝගික වශයෙන් මිලෝදයක් දැකලත් නැහැ අත්විඳලත් නැහැ. මේ භාගෙට පාස්. ඊට පස්සේ තව ඕන්නම් මට තව බර ගන්නට බොරු උගන්වන්නත් තිබ්බා. ගුරුවරයෙක් වෙලා. ඉන්නේ නැහැ මම. ඇත්තටම ඇප්ලිකේෂනකුත් දැම්ම මට වසරයි දවසල ටීචින් අපොයින්ට්මන්ට්ස් වලට ගියා නම් එහෙම ඔය උගන්වන පත ටික දෙයේනම ආය උගන්වන. ඒ පචේම දීපේකන පාස් කරනවා. මේක අලුතෙන් හිතලා ලියන එකන පේ කරනවා. ඒක තමයි අධ්‍යාපනය කියලා අපි තියෙන්නේ. ඉතින් මේ ක්‍රමයේ අර්ථ වෙනකොට වෙන්නේ මොකද? තමන්ගේ කයෙන් තමන් කොච්චර අසතර වෙනවද කියනවනම් ඒ මනුස්සයාට මොනම දෙයක්වත් කරගන්න බෑ පොත්තක් අදලා. ඒ තරම්ම මනුස්සයා කියන්නේ යන්ත්‍ර සූත්‍ර වලින් හැදිලා තියෙනවා. ඉතින් මේ මනුස්සයාට තමන්ගේ ඇහැ විශ්වාස නැහැ ෆොටෝ එක විතර. කැමරාවේ ගත්ත ෆොටෝ එකක් අතර තමන්ගේ ඇහැ විශ්වාස නැහැ. තමන්ට කනට ඇහෙන දේ මේ අන්තරයෙන් රෙකෝඩ් කරනවා විතර විශ්වාස නැහැ. මොන දෙයක් හමුණත් මීටරේට දාලා මැන්නේ නැත්තම් ශ්‍රීමන්තර ෂුවර් නෑ. ඒ නිසා දැන් වෛද්‍ය විද්‍යාව කියලා කියන්නේ තන්නිකර යන්ත්‍රතෝගයක්. කිලින්ම ගිය ගමන් ලෙඩා දානවා. අර යන්ත්‍රෙ මේ යන්ත්‍රෙ මේ යන්ත්‍රෙ මේ යන්ත්‍රෙ දොස්තර ලෙඩා දිහා බලන්නේ ටෙක්නීෂියන් ටීම් එක බලලා බෙහෙත් කියනවා බැරි වෙලා හරි ටෙක්නීෂියන්ට මාරුලා ගියොත් මොන්ද දෙල්ලන් යනවා ඒ නාටකනේ ලොකු ස්වාමීන් වහන්සේගේ එක්ස්රේ එක වෙනුවට අල්ලපු වැඩි එක නයි එක්ස්රේ එක හම්බුනේ. ඉතින් මේ ශාන ගොඩාක් කල් සෙරොසිස් වලට විතරක් කරා. විතරක් කල්පන රෝග ලක්ෂණ නැහැ. ඒක අල්ලගන්න දොස්තර ගොඩක් කල් යනකොට ලෙඩක් කිසිම සම්බන්ධයක් නැහැ. සම්බන්ධය තියෙන්නේ අන්තරත් එක්ක. ටෙක්නීෂියන් එක. ඒව විශ්වාසයි ලෙඩගෙන් දෙට වැඩි. ඉතින් මේ දොස්තරයි ලෙඩයි අතර වගේම තමයි තමන්ගේ තමන්ගේ ශරීරයෙන් එන කිසිම සංනිවේදනයක් කිසිම සංඥාවක් අඳුරට ගන්න. ඒ ධර්මයටම අපි පොඩ්ඩ එහෙම වෙනකොට සත්‍ය සෞඛ්‍ය සම්බන්ධ වෙන දොස්තරලාට යනවා. ඉඩම් ප්‍රශ්නයක් නම් ලෝයර් ගාවට යනවා. සල්ලි ප්‍රශ්නයක් නම් බැංකු මැනේජර් ගාවට යනවා. ඉතින් ඌට ප්‍රති ලෑස්තිලා ඉන්නවා. ඔයාට දෙන්නේ මයි ළඟ දෙන්නේ මං කර දෙන්නේ. හැබැයි මට පිටියල්ලෙන් පඳුරලන්න ඕනේ කියලා. නැත්තම් නෑ. මේ මොකක්වත් නිසා නෙවෙයි තමයි තමන්ගේ ශරීරයෙන් ඈත්widetilde තමයි දෝෂය. ඒක නිසා අපි නැවත ධර්මයට පරිණාම කියලා කියන්නේ දුර ගමනක් තියෙනවා. ආයෙ ගෙදර එන ගමනක් තියෙනවා. අපි ගොඩාක් ඈත කියලා තියෙනවා නම් ගොඩක් එන්න අමාරුයි. අපිට මේ ශරීරයේ තරම්ම නూరు නොපුරු දෙයක් පාටපත් වෙනවා. කොච්චරද කියනවනම් කිනකොට මේ වගේ දැනකට වෙලා මම ආදුර කීයත් ඇත්ත ඒක හදන්නත් බයයි. මොකද එතකොට ඇඟේ යන ශරීරයට තමයි හිත යන්නේ. ඒක බයලවන සුළු දෙයක්, පාළු වෙන සුළු දෙයක්, නිකන් චකිත වෙන සුළු දෙයක්. දාඩිය දාන සුළු දෙයක්. අපෝ ගැස්ම වැඩ කරන වැඩි කරන දෙයක්. ඒ නිසා භාවනාවට බයක් තියෙනවා, බීචකාරක් තියෙනවා. මේක මොකක්වත් නෙවෙයි. නැවත මේ ශරීරයට ගෙන්න ගන්න තමාරුකම. ඉතින් ආරවචනාංශයේ මේ සඳහා මේ කායන වසනාව කරනකොට උන්වහන්සේ පෙන්ලා දීලා තියෙනවා මේ වැඩේ කොච්චර පිටපොට ගිහිලා තියෙනවද කියනවනම් සම්පූර්ණ මේ පරිසරය ඇතුළත සහ පිටත සකස් කිරීම සියල්ල සම්පූර්ණ කරේ නැත්නම් මේ කයට හිත ගන්න බෑ චිත්තක්ෂණයට. මේ නිසා සර්වචනසේ නමක දෙනවා අරණ්‍යගතව රුක්කමූලගතව ශුන්‍යාකාරගතව. අරණ්‍යයට නොගියොත් රුක්මලට නොගියොත් ශුන්‍යාකාරයට නොගියොත් අපි බලන්නේ අනුන්ගේ අනුවල කියලා. ඒත් බලන්නේ වෙන මොනවටත් නෙවෙයි තණ්හා මාන දිට්ඨි කියන කෙලෙස් සඳහා. අරණ්‍යයකට ගියාම Tamanට පේන්නේ ගස් කොළන් විතරයි, සත්තු සල්පිය විතරයි, ගංගා ඇලදොල විතරයි. එතකොට ශරීරයක් බලන්න තියෙනවා නම් Tamanගේ ශරීරය විතරයි තියෙන්නේ. ගහක් මුලට ගියාට පස්සේ ගහත් එක්ක අපිට රාගය උපදවන්න බෑ. ගහක් එක්ක අපිට ද්වේෂය උපදවන්න බෑ. උපදිනවා නම් තියෙන තමන්ගේ ශරීරයත් එක්ක විතරයි. ශූන්‍යකාරය කියලා කියන්නේ කාම භෝගීන් වෙන්නේ තමයි. ඉන්න ඔක්කොමලා කරන්න පුළුවන් තරම් දුරට තමන්ගේ කයේ කය අනුව බලන සුළු ගත කරන එකයි. ඒ නිසා යම් තැනක භාවනා මධ්‍යස්ථානක ශූන්‍යාකාරයක යම් කිසි කෙනෙක් ඒ තමන්ගේ කය නිසා හෝ අනුන්ගේ කය නිසා රාග ද්වේෂ මොහ නැත්නම් තණ්හා මාන චිත්ත පහල කරන ක්‍රියාවලියට ගිය ගමන් භාවනා මධ්‍යස්ථානයේ විවස්ථා උල්ලංඝනය කරගෙන. එයා ඇදලා ඉලියලා. මොකද අනෙක් කටේ විවේකෙ නැති වෙනවා. ඒ නිසා අපි කියනවා කායික හැසිරීම වාචික හැසිරීම මේ භාවනා මාත්‍යස්ථානේ මෙහෙම මෙහෙම වෙන්න ඕන කියලා මුලින් ටික නීති පද්ධතියක් දාන්නේ. එහෙම නැත්නම් අදහිත මොනම දෙකින් හරි පිටපැත්තට තමයි පයින්නේ. පරිලා අරකින් මේකෙන් මේක කුලප් වෙනවා. කලබල වෙනවා. කලබල නොවී මේ කයේ හිත පවත්නවා කියන එක දුවන ආශ්‍රය කුල අල්පෝල් විදියක් කියනකට වැඩිය අමාරුයි කියලා. ඒ තරම්ම මේ ඇහැ කන දිව නාසය කය සැදී පැහැදී හින්නින්නේ මොකටද? මේ බාහිර දේවල් බලන්නේ. ඊයේ දේවල් බලන්න. වෙන තැන් වල දේවල් බලන්න. ඒකට ඉව කොච්චර මේ ඉඳුරන් පවා කොච්චර අශීලාචාරද කියනනම් එන්නත අශික්ෂිතද කියනනම් ඇහැට කවදාකවත් ඇහැ බලන්න බෑ. මම කල්පනා කරලා බලන්න. කනට කවදාකවත් කනේ ශබ්ද අහන්න බෑ. නාසයට නාසයේ ගඳ සුවඳ තේරෙන්නේ නෑ. ජීවිත දිවේ රස තේරෙන්නේ නැහැ. කයට මම දැන් මෙතන කිව්වහම දන්න ඕනම ව්‍යාකරණ දක්ෂයෙකුට භාෂාවෙන් කච්චිමුල කියන මම දැන් මෙතන කියන අන්තකින් විතර කරන්න කියලා බුදු වෙනවා. කතා කරගන්න බැහැ. ඒ තරම් මේ ඉඳුරංගේ මුල තේරෙන්නේ උදාහරණයක් වශයෙන් කියනවා පහනක් පත්තු කරලා බලන්න ඊටිපන්දමක් පත්තු කරලා බලන්න ඊටිපන්දම සහ පහන තමන්ගේ මුලට අන්ධකාරයක් පතුරවනවා එනවා ආලෝක ප්‍රභාවයේ හැටි. ඒ නිසා අපි අනුන් ගැන හොයන්න කියන විශාල ආලෝක ප්‍රභාව උනාට මේ ප්‍රභාවය හරහා වෙන්නේ මොකද? Tamange මුලට විශාල කෙවණල්ලක් පතුරවනවා. ඉතින් මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඉතින් මේක ටිකක් බය එළවන සුළුයි. මේක නොවරු නොපුරුදු ගතියක් තියෙනවා. මේක තනි වෙච්ච කොට වෙච්ච ගතියක් තියෙනවා. ඉතින් මේකට උරු වෙන්න නැත්නම් මේකයි මේ ගවේෂණයේ මූලිකම දේ ඔය විද්‍යාව කියන්නේ බ්ලැක් හෝල් එකක් කියලා. මේකයි මේකේ තියෙන බ්ලැක් හෝල් එක මේකට යන බය නිසායි සද්ධාාවක් ඕනේ කියලා. මේකට යන බය නිසායි සීලයක් ඕනේ කියලා කියනවා. මේකට යන බය නිසායි කියන්නේ ලෑස්තිලා යන්නේ. මේකට යන බය නිසායි කියන්නේ ක්‍රමයක් තියෙන ක්‍රමයේ දිගේ විතරක් ඵලයන් පිටිපොට ගිහින් තල්ලාඩා ගන්න එකයි. මේක තමයි සාසනික. ඉතින් ඒකට අපි සම්පූර්ණ මෙතෙක් බලපු ක්‍රමය කඩාවිද්දක් නැහැ. ඒක මිහිවිචාරය. ඊට විකල්පයක් වශයෙන් ශ්‍රද්ධාවෙන් යුක්ත සීලක පිළිතලා යැස්ති මනසකින් යුක්තව ඒ කියලා දින ක්‍රමයේ හැටියට හිතට යාප්පු වෙලා වැඳලා අඬලා කියනවා අනේ ගෙදර වලින් කියනවා. අනේ හිටප ගන්න වලින්. එච්චරයි පතන කරනකොට කරන්න දෙන අමාරුම දේ. මොකද ඒ තරම් අන්නත්තර වෙච්චි මේ එක ජීවිතයක නෙවෙයිනේ. අපි හැටියට බලනවා සංසාරයක් හරහා. බුද්ධගේ වැත්තෙන් බලනකොට ලක්ෂ 40ක් අවුරුදු පරිණාමයක් හරහා. මේ ඇවිල්ලා තියෙන්නේ යහෝයි 40 ලක්ෂක පරිණාමේ හරස් කර තමයි. ඔකේ ගැසෙන්නේ අනිත් පැත්ත හරවන්න බෑ. ඒ තරම්ම බාහිරවක්. මේක හැබැයි පුද්ගලිකව ගන්නවා. මේක කිසි කෙනෙකුගේ වැරද්දක් නෙවෙයි. මේක සාමූහික වගකීමක් නිසා ආපු දෙයක්. මේකට ස්වභාවික වරණේ කියලා කියනවා. බයට හැඩ ගැහිම කියලා කියන ස්වභාවයට හැඩ ගැහිම කියන. ඉතින් මේ නිසා ලොකු දියුණුවක් මේ. ස්වභාවික වර්ණය හරහානේ ප්‍රතිනාමයක්. පරිණාමයේ උත්කෘෂ්ඨ අවස්ථාවක් මේකදී. සර්වඥාන්සේ පාළුනේ මේ අවස්ථාව. උන්වහන්සේ බින්නතුන මේ ලැබුණු මනුස්ස ජීවිතේ නැත්තම් මේ අත්භාවය මම කියලා දෙන්න ක්‍රමයක්. ඊයනෝ බලන්න මේකෝද මේක උපරිම ප්‍රයෝජන ගන්නවා. මොකද දැන් අවුරුදු 30කට 40කට විතර ඉස්සර යනකොට ඒ ਸਰවඥදී සුත්‍ර පිටකේ මුළු දැකලා තිබුණා. ඒ නැත්තම් පන්සලක් පූජනීය ස්ථානයක් දැක ගන්න බැරි තත්ත්වයටපත් වෙලා තිබුණා. දැන් මේ අවුරුදු 30 40 ඇතුළත ආයෙ මේවා කලබලෙ නැද ගන්න පුස්කොළකොත් තෝරන්න තෝරන්න දෙනවා දැන් ඉන්න විද්‍යාඥයෝ කොයි එකකටත් වැඩි බුදුහාමුදුර මේක සත්සු දක්ෂේ කියන හැර දක්වලා තියෙනවා. අසත්තෝ රූප දකිත්තා කන්නැත්තෝ සත්තහත්තා කියලා. තමන්ට ඕනේ නම් තමන්ගේ අර්ථ සිද්ධිය සලකා ගන්නයි. අද තියෙන ක්‍රමේ සම්පූර්ණ ඇස්තම දෙපා කැමරාවෙන් බලපන්. කන් දිනුනට බා කාට හරි සාර්ථපටිගත ක්‍රමයක් දෙක දැන් කරනවා. සත්‍ය බලන්නේ බා පුළුවන් තරම් මැදයක්. පුළුවන් තරම් අධිර ප්‍රමාදයට හේතු වෙන්නේ කරපන්. නිසා මේක පැත්තට කරපන් කියන පැත්තට යන නමුත් මේ සුළු පිළිසක්. යෝගාචරය කියන සුළු පිළිසක්. මේ දෙකම දැනගෙන අඩු ගන්න සම වටිනාකමක් දෙන්න උත්සාහ කරනවා. තමයි අනුව අවධානය කළගෙන මේ දෙකම දැනගත්ත කෙනා තමයි උග සාර්ථක වෙන්නේ. මේ නරක පාරේ නරක ගැම්මේ නරක ජාවේ ආධිනවත් ඉඳලා තියෙනවා. අපි තුන් දෙකකින් කියලා විශ්ි කරපු මේ බුද්ධ ආගම මේ පාරක පුස්කොළ පොතයි. ආයෙත් පිළිමදින්න පුළුවන් වෙන කල පිළිමදලා උත්තර කර ගන්න පුළුවන්. බලනකොට පේනවා මේ දෙක දැන් ආයෙ අත්මිස ගන්න පටන් ගන්නවා. විද්‍යාවේ හොයාගත්ත අන්තිම දියුණු දේ ਸਰවඥාන්සේ තොලේ කටිය ගෑවෙ නැතුව තොග්ග වශයෙන් දේශනා කරනවා. ඒක උත්තර දිරව ගන්න අමාරු ඒ නිසා සුද්ධයිගේ පුංචි කැලලක් කරගෙන ඉතින් වටලක වටේ වටවලේ වටවලේ යනවා. ලංකාවේ බෞද්ධයන් යුද්ධ කර්මය සහ කර්මඵලය පිළිගන්නවා කියුවාම නිවන් දැක්කට වැඩිය ලොකු දෙයක්. මේ සුද්ධ මේ පුනරුත්පත්ති පිළිගන්නවා කියුවාම අපි මේ පාටි ගන්නවා. දැන් හරියට අපිට තේරෙන්නේ නැතුව වගේ මොකද අපි ආපු සංස්කෘතිය අපිට මතක මේ සුද්ධ පිළිගන්න එක තමයි වටිනා දේ. සුද්ධ වේගතරව තමයි ඇත්තටම මූල ධර්මයක් බාටපත් වෙන්නේ න්‍යායක් බාටපත් වෙන්නේ. අපි ලද්දාවන අත්තමුත්ත කිත්තගේ විත්තගත්ත බලත්ත පිළියමොත්ත කාලේ තමයි පිළිගත්ත දේවල්. නමුත් මේ සුද්ධරදී මට වචන වුණ අපිට පණ ගහලා ඉන්න පටන් ගන්න. ඒක සුද්ධත් ඉන්දු. ඉංග්‍රීසි භාෂාවක් තියෙන්න ඕනේ. මට ඒක මිනිස්සුත් අපිට උගන්වන්න ඕනේ. ඒ හැම වෙලේ පොඩ්ඩක් ගිහිලා අර පන්න මුස්කොලුවට පිළිමද ගන්නකොට මේ ඔක්කොම තියෙන ඊට වැඩි වෙන්න ඇති සමාජකට බබාලට බෑනේ හයි ප්‍රෝටීන් කන්න. දිරවන්නේ නැහැ. ඒකට දෙන්න ඕනේ බාගට තම්බිච්ච දෙන්නේ. බාගට දිරෝපු දෙන්නේ. නිසා සොද්ද මේ කාර්ය අපිට බාගට දිරවලා දෙනවා. කියවලා බලන්න. හැබැයි ඒකේ හයි ප්‍රෝටීන් එක දිනවා කුස්කොල පොඩි. ඒ නිසා සර්වචනාංශයෙන් පෙන්වන්න හදන මේ කය. නැත්නම් කය කයනුපස්සී කියන එක අපි දකින සෙලම්බාඩේ නෙවෙයි. සෙලම්බාඩේ නෙවෙයි නෝයි. අපි මේ රූපලාවන්‍ය සඳහා ඇති වෙච්ච වර්ණ සතහන දීපොත් වගේම වෙනයක් තියෙනවා. ඒ වගේම බලය පෙන්වන්න හදන ලොබකරයක් හෝ බලයන්තරයක් වගේම තව යමක් තියෙනවා. එනත අපි වේදන සුද්ධ ඥාණයට එහා යමක් තියෙනවා කය කියන්නේ ගොඩ කියන අර්ථය. මේක මොකද්ද හේතුවක් නිසා ස්කන්ධයක් ඛණ්ඩක් ගොඩක් සමූහයක් ඝණයක් වඩපත් කරගන්න. කය කියන වචනේ වචනේ අර්ථයේ සමූහය. ස්කන්ධය ස්කන්ධ කියන වචන තමයි ඛණ්ඩ කියලා කියන්නේ. ගොඩක් මේ ගොඩ වශයෙන් දකිනකොට ඒ සමස්ත දැක්ම තුල ඒකට අර එක එක අංශෝල එකතුවට වඩා මොකද්ද වැඩියක් සිද්ධ උදාහරණයක් වශයෙන් ගත්තොත් අලුත් බෙන්ස් කාර්යයක් අරගෙන ඒක සම්පූර්ණ කැලි ගලවලා මේ වගේ ශාලාවක පිටන දැම්මොත් තිබ්බොත් ඒ කැලි වල තියෙන විකෘතිය ඒ කැලි වල තියෙන කිසිම හැඩයක් නැති ගැතිය ඒ කැලි වල තියෙන මජංගය විලා තියෙන ගැතිය ඒ කැලි වල තියෙන ගොරහැඩි தත්ත්වය බැලුවොත් ඉල්ලම් කරන බඩුව ඉල්ලම් කරන්න තරම් කෑල්ලක්වත් පොඩි එකට ගන්න දෙයක් එක්ක නැහැ. පුත ගෑවොත් මජා. ඔකේ මේ හේට මීට විනිත්‍යච්ච හැඩදී. එකතු කෙරුවට පස්සේ අඹ කෙටි වගේ මෙන්න ලක්ෂ 350. එතකොට ඕන කෙනෙක් ගන්න බබාලා නෙවෙයි ලොක්කට්ටියක් ගන්න. මේ පතුරු ගහලා බැලුවට පස්සේ අර පතුරු ගහපු කෑලි වල එකතු වෙදී කෑලි වල පෞද්ගලික වටිනාකමට වැඩිය මොකද්ද සංසාරේ సౌందర్యාත්මක වටිනාකමක් තියෙනවා මොකද්ද ආර්ථික වටිනාකමක් තියෙනවා මොකද්ද ක්‍රියාපටිපටි වටිනාකමක් තියෙනවා මොකද්ද විදිහට පාවිච්චි කරන්න පුළුවන් ගැටයක් තියෙනවා ඉතින් අපි හරි බයයි ඒක කෑලි වලට ගලවලා බලන්න මොකද ඒක වල సౌందర్యයට බාධා වෙනවා ඒක කෘත්‍ය සම්පාදනයට බාධා වෙනවා ඒක පිළිබඳව තියෙන ගෞරව තත්ත්වයට බාධා වෙනවා. නමුත් කාර්යය කියලා කියන්නේ ඒකකයක් නෙවෙයි. ඒකක රාශියකට තුල ඇති රිද්දක්, අදාශයක්, සමූහයක්, ගුලියක්. මෙන්න මේ ගුලිය ලිහන එක ගුලිය පතුරු ගහලා බැලිද දේවවාදී නිර්මාපකයාට කරන විශාල නිග්‍රහයක්. දේවවාදියා කියලා කියන්නේ මේක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් කියලා. එහෙම නැත්නම් දිව්‍යඥාන්සු උත්කෘෂ්ඨ නිර්මාණ. මේක ඇතුලේ තියෙන කෑලි හරි කැතයි කිව්වොත් කෑලි එකතු කරලා හදපයි කිව්වොත් එහෙම ඔන්න නිර්මාණවාදයට තත්ත්වය. సౌందర్య කරන එකක් තත්ත්වය. කුච්ච සම්පාදනය කරන එකක් කෑලි කරලා කුච්ච සම්පාදනය කරන්නේ. ඉතින් ධර්මචන්නාංශයේට ඉස්සල පහලෙත් හැම බබුනේ. මේ වූයේ බ්‍රහ්ම විශ්ව නිෂ්පාදනය කරන ලද්දා භක්ම මූර්තියක් ඒ දේ කරන්න පුළුවන් කවුරක්වත් නැත්තේ නෑ මේ සමයට අත තියන්න එපා ඒක සම්පූර්ණ නිර්මාණය පැවැත්ම සහ විනාශය සම්පූර්ණ ත්‍රිමූර්තියයි දෙයක් ඊශ්වර භක්ම ඊශ්වර විඤ්ඤාතිය භක්ම විඤ්ඤාතිය විෂ්ණු විඤ්ඤාතිය කියලා මේ තුනට අයිති රකිය මේ ශරීරයට අත තැබීමේ අයිතිය පිටේ තුමචරක නමුත් ඉතිහාසගත අපූර්ව සිද්ධියක් තමයි සර්වඥාන චොබන්නේ චස්ත්‍රීය වංශය. චස්ත්‍රීය කියලා කියන්නේ කඩුව කියන අදහස. කැත් කැත් කුලේ කියලා කියන්නේ. ඒකේ වැඩිම කපනක පතුරු ගන්න. ශස්ත්‍රීය වංශික හමුවට කේන් කරන જાතිය. පරිම බයයි. බමුණත් බයයි. කැත්තෙමයි හරි. සර්වඥාන්සේ විතර ඉස්සල්ලාම මේ ළඟේ පතුරු ගහලා. ඊට ඉස්සල්ලා ඒ වැඩේ කෙරුවා නම් හම්ම ගහලා පතුරු ගහලා මරනවා. ඊට පස්සේ ආපෝචනයි කොම්බර තියෙන මේ ශරීරයේ අජත් බහිත සංසර්ගයේ බලපං ඊට පස්සේ මේ සාමුද්‍රාර්ථය සහ ඒක කර්තේ බලපං බලනකොට මේක මේ කැලුවට කඩපු ගමන් ඒකේ අර්ථය වෙනස් වෙන හැටි එකතුවක් වශයෙන් ගත්තාම අබගියක් වගේ එකිනෙකා ප්‍රිය කරන හැටි මෙන්න මේ බලන දර්ශනයේදී උඹට කය පිළිබඳ අලුත් දැක්මක් මෙතික් තුන දැක්මට වෙනස් දැක්මක් දක්වන්න පුළුවන් ඉතින් කාය විච්ඡේදනය කියලා වචනයක් සර්වඥාන්සේ අඳුරලා දෙනවා. කාය විච්ඡේදනය කියලා කියන්නේ දේවවාදීර ගන්න පාඩම. ඒ නිසා මම වෙනකම් මම දේවවාදී කැමති වෙන්නේ නැහැ. ශරීරාංගය කියන කාට කලපතියක් කරනවා. ශරීරාංග කරන කරන කටයුතු වලට ඔපරේෂන් වලට කිසිසේත්ම දේවවාදී ඉඩක් නැහැ. සර්වඥාන්සේ ක්‍රමයේ හැටියට කැත්තෙමයි වැඩේ තියෙන්නේ. මේක කියනවා විභජ්‍යවාදී කියලා. ඒකට අපි අන්තිම අක්‍රමැතිම දේ තමයි මේ කය කොටස් කරලා බලන්නේ. ඒ කොටස් කර බැලීම අත්කිලමතාණියෝගෙන් බැලුවොත් රසීතිනස ගන්න යන්න දෙන්නේ. කාමසුලයි පාණියෝගෙන් බැලුවොත් ජීව නිර්මාණයට අත තිබ්බා එහෙම නැත්නම් මේ సౌందර්ය වස්තු විනාශ කරයි කියලා ඒ කෙනා පිළිබඳ උච්ඡේදවාදයේ නාස්තිකවාදයේ අරස රස අපගබ්බ කියන වචනේ වයින් පටන් ගන්නවා. ඒ නිසා මේ ශරීරයේ කෙරෙහි විච්ඡේදන කියන හැඟීම එනකොටම අපේ හිතේ යන්න හැඟීම් පහළ වෙනවා. අදිට අර උච්ඡේදවාදී කතා කරනවා වගේ එහෙම නැත්නම් සීදීනසා ගන්න කට්ටිය කතා කරන දේවල් වගේ මේ ශරීරයේ ඇතුළට හිත යන්න යන්න මේ මුළු ලෝකේ තියෙන මතවාද සියල්ලම අපේ හිතේ පැනනවා. දෙසට මිත්‍යා දෘෂ්ටි ඔක්කොම කාය විචේදේ නැත්නම් කාය වසනා කරනකොට මොහොතෙන් මොහොත මොහොතෙන් මොහොත යෝගාසන දක්වන්න වෙනවා. ඒ හැම තැනකදීම යෝගාසන භාවනා කරත්තක කියලා කල්පනාට වැටෙනවා. අපි ඉස්සරහට දයන්නේ පස්සට දයන්නේ මේක සමතෙද මේක විපස්සනාද ඇයි මට මෙහෙම වෙන්නේ ඇයි අරක මෙහෙම වෙන්නේ කියලා හැම තැනදීම වාද කරනවා මේක කොහොමද ධම්මික සූත්‍රය ඉස්සරහට ඒක අපි සර්වඥාන්ත විස්තර කළ දෙනවා ඒ උපමා අනුව ඒක නිසා පළවෙනිම නැත්නම් ධම්මික සූත්‍රයේ මංගල අවතරණය නැත්නම් දොරට වැඩිම එහෙම නැත්නම් භාවනා ලෝකේ දොරට වැඩිම කියලා කියන්නේ මේ පිඤ්ඤති මනුෂ්‍ය ශරීරයේ එහෙම නැත්නම් මේ ආත්ම භාව ප්‍රතිලාභේදී වෙන කෙනෙක් බලන් විතර බලනවා කියන එක තමයි කියන්න තියෙන වචන. Taman දිහාම වෙන කෙනෙක් බලනවා වගේ. එහෙම නැත්තම් කියන්න පුළුවන් Taman දිහාම පූර්ණ නිගමනයෙන් තොරව බැලීමක් කියලා. මනාපමනාප වලින් තොරව මේ ශරීරය මේ මට කියාගෙන මම දැඟලුවාට මේක දීර්ඝ සංධාරකයෙන් එන දෙයක අර්ථකථන විතරයි. නැත්නම් අපි බටේන පැත්තෙන් අතු විශාල පරිණාමයක මේ අරස්කඩක් විතරයි. ඒක වෙන වැරදි හෝ ඒක හොඳ දේවල් මම කියාගත්ත ගමන් අපේ නිරීක්ෂණය වර්ධනය අපේ නෙවෙයි මගේ නිරීක්ෂණය. ඉතින් අන්නේ විදිහට නිරීක්ෂණයක් කරන ගමන් ඒක වර්ණ ගැනීමකින් තොරව, පූර්ණකමකින් තොරව මේක දිහා බැලීමට අදාළ වෙන මේ චීන කණ්ණාඩිය එනතම මේ චෛතසිකය තමයි සත්‍ය කියලා කියන්නේ. ඉතින් සත්‍ය වර්ණ කරනකොට සත්‍ය පිළිබඳ අර්ථකථන දෙනකොට ශරීරය හෝ ශරීර පිළිවෙත දේශ කාල කියලා දෙකක් තියෙනවා. මේ ශරීරේ කාලෙදි කියන වැඩ කරනකොට ඇති වෙන වෙනස්කම් සහ මේ ශරීරයේ අනිකුත් තැන් වලින් වෙන් කරලා තනක් කරගෙන කියනවා. ඒක අපි මේ පරිමාව වශයෙන් පෙන්නනවා. ඉරියව්ව වශයෙන් පෙන්නනවා. අන්න ඒ ඉරියව්ව දිහා බලනකොට හෝ නැත්නම් ඉරියව්ව නිරවට මාරු වෙන කාලය දිහා බලනකොට සතිය තියෙන්න ඕනේ. පූර්ණික මුලින් තොරව ඒක නිසින්ින්ද වෙන්නන්නේ ඒක තියා නිරීක්ෂණය කිරීමේ හැකියාව. අපේක්ෂාවකුත් නැහැ ප්‍රතික්ෂේපකුත් නැහැ. ඒක අමාරුයි. මොන අපි හැම වෙලාවෙම යමක් බලන්නේ ඒකේ මොකාකාරී අපේක්ෂාවක් ඇති. එහෙනම් මේ දේ හොඳ නැහැ කියලා ප්‍රතික්ෂේපයක් ඇති වෙනකොට අපි බලනවට වැඩිය දෙයට ඇඟිලි ගැහිමයි කරන්නේ. සතිය කරන්නේ ඇඟිලි ගැසීමකින් තොරව පිට කෙනෙක් බලනවා වගේ මේක දිහා බලන්න සර්වඥාන්සේ ගැඹුරේ කල්පනා කරලා තියෙනවා චේතනා පුළුවන් තරම් අඩු. නැත්නම් හිතලා කරන දේවල් 100ක් නූලන නතර කරලා මේකට යන්න අරින්ද. යන්නදල්ලා මේක දිහා බලන්න එන්නයට පිළිගන්න වෙනවා යෝගාවචරයට කවදා හරි දවසක චේතනා නැති වුණාට මේ ජීවිතේ පවත්වා ගන්න පුළුවන් ශරීරේ පවතින. අපි හිතන්නේ මේක කෙරුවා මම කියලානේ. මේක මගේ චේතනාවන වැඩ කරනවා කියලා නේ. ඒ විතර නෙවෙයි මගේ දරුවොත් මං කියන විදිහට ඉන්න ඕනේ කියලා අපි හිතාගෙන ඉන්නේ. අපේ ශිෂ්‍යයොත් අපිත් එක්ක ඉන්න ඕනේ රජුර හිටෙන රට්ටුත් මගෙත් එක්ක හිටා කියන විදිහට ඉන්න ඕනේ කියලා. නමුත් මේ මනසට භාවනා කරන වෙනවා මේක ඇතුලේ මමයා නැති වුණත් මේ සයිඩ් එකේ ඊළඟට කරනවා. ඊට බංකොලොත් භාගයක් තමයි. ආන්‍ය විදිහට මේ ශිල්පයක් කරා, ඉක්මීමක් කරා, බයලජ්ජාවක් කරා යම් කෙනෙක් භාවනාව දිනකට පස්සේ සර්වඥාස් ස්වරූප ධ්‍යානට උඩ උඹහාක හැඩේ කොච්චර සමානද කියන්නේ. මිශ්‍රයක දින පිරමීඩ හැඩේ තියෙනවා. උඹහාක හැඩේ තියෙනවා. චෛත්‍යක හැඩේ තියෙනවා. ඒ නිසා භාවනා කරනකොට වන්දික සූත්‍රයේ පළවෙනි උපමාව තමයි උඹේ ශරීරය උඹහාක වගේ තියාගන්න. දැන් උඹහා දඟලන්නේ නැහැ. තලියන්නේ නැහැ. ඒක පිළිලා තියෙන ක්‍රමයකට අවුවට වැස්සට ඍතු හතරක වෙනස් වෙන්නේ නැහැ. නිසා යම් කිසි කෙනෙකුට මේ ශරීරය උපහාක වගේ තත්පත් කරලා අචේතනිකව වහන හුස්ම රැල්ල. චේතනා පූර්වකම කායික ක්‍රියා වාචික ක්‍රියා නතර කරලා අචේතනිකව චිත්ත වෙන මේ හුස්ම දිහා බලන පවා බියලවන සුළුයි. පාළු වෙන සුළුයි. නීරස දනවන සුළුයි. කොටින්ම කරන්න බෑ. ඒ තරමටම අපිට මේ වැඩේට මොනම හරි අතකොලුවක් ඕන. ආනාපාන ගැන විස්තර කරන දරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා. ආනාපාන සති සමාධි වික්‍රමේ භාවිතා බහුලී කතා සන්තෝෂේව පනීතෝච අතේචනකෝච සුකෝච විහාරෝච. ඒක ඊටාම සාන්තයි මොකද ක්‍රියාකාරකම් නැහැ. ඊටාම ප්‍රණීතයි සියල්ල සිදුවෙන දේවල්. අසීචන කෝච කල යුත්තක් නැහැ. මුන්නම දෙයක්වත් කරන්න දෙයක් නැහැ. කෂින මණ්ඩලයක් හදන්න ඕන මැටි අනන්න ඕන. අසු වහන කරන පොකුසෝරට යන්න ඇවිදින්න ඕන. බුද්ධානුසති කරන්න පොතුගුණ ඉගෙන ගන්න ඕන. මෛත්‍රී කරන්න මෛත්‍රී කටපාඩම් කරන්න. හුස්ම රැල්ලදී ඉබේදී ප්‍රතිමහම්බෙච්ච දෙන්නේ අසේචන කෝයි. කොච්චර ප්‍රායෝගිකද කියලා බලන්න බුදුහාමුදුරුවෝ. මනුස්ස ශරීරයක් ඇති මිනිස්සේ ඒ මනුස්ස ශරීරයට පිටින් කාලවට්ටම් කරන්නේ නැතුව චේතනානුව මෙහෙවන්නේ නැතුව ඒක උභහක් වගේ දැම්පත් කරලා ඒකට අවශ්‍ය ඔක්කොම පහසුකම් දීලා සමතුලිත කරලා සම්බර කරලා හැඳු කරලා නිහිච්ච ස්වරූපෙන් කියලා මේක දිහා බලහිනකොට එතනේ සාන්ත ප්‍රේත භාවය පටන් පටන් ගන්නකොට ගන්න බැරි නම් මේ මානසික අසහනයක් කායික ලෙඩේ කොහෙද භාවනා කරන්නේ ආ භාවනාවට අබහුවේ කෙනෙක් යම් කෙනෙකුට මේ සුවසේ කාලා බීලා වැසිලි කැසිලි කරලා වතු ටිකක් බීලා වාඩි වුණාට පස්සේ Tamanne පහසුවේ කිට වාඩි වුණා පස්සේ. මේ හරුවචනච වාඩි වෙන විදිහම ඕනේ නෑ ඒක හොඳයි. වාඩි වුණාට පස්සේ මේ ශරීරයේ මේ පැන්තිමේ කාන්ත ගතිය. මේ ශරීරයේ මේ ඉරියව්වේ තියෙන ප්‍රණීත ගතිය. කිසියම් දෙයක් කිරීමෙන් තොරව මට මේ වෙලාවේ නැරලා නෑ කියලා දැනගන්න පුළුවන්. මට නිින්ද කියලා දේවල් දැනගන්න පුළුවන්. මම ක්ලාන්ත වෙලා නැතිව දැනගන්න පුළුවන්. මොන තරම් ආධ්‍යාත්මික මොනතරම් ආගමිකද? ඉතින් මේ භාවනා ක්‍රම කරන්න යන කට්ටිය මේක විතරක්ම නෙවෙයි භාවනා කරන අනන්ත ප්‍රමාණයි. නමුත් මේ ක්‍රමය ඥාන පිරිම් බෙදීකින් තොරව බෞද්ධ බෞද්ධ බෙදීකින් තොරව දැනුම් ලැබෙන අතේරුම් බෙදීකින් තොරව ඕනම කෙනෙකුට තොග වශයෙන් අනුමත රෙකමන්ඩ් කරන්න පුළුවන්. තොග වශයෙන් රෙකමන්ඩ් කරාට තාමත්ම කලාතුරකින් කෙනෙකුට තමයි ඒකේ බුද්ධියක් හම්බ වෙන්නේ. එක චිත්තක්ෂණයක්වත් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන තැනට ගිහිල්ලා මේකයි පටන් ගන්න කියලා. අනිත් ඔක්කොම දේවල් මේ පටන් ගන්නට පූර්වපෘත්‍ය. ඉස්සර අපි දන්නවා නැව්වාවේ නෑ වෙරළට. නැවනත කරන ගැඹුරු මොහොතේ වෙරළයිනේ ජැටියට එන්නේ ඔරුවට. බෝට්ටුව. මගියා බෝට්ටුවට කොට වෙලා බෝට්ටුවේ නැවට කියලා නැවෙන් තමයි ළමන. දැන් තමයි ඔය ගැඹුරු මේ වරායවල් හදලා නැව ගන්න පුළුවන් නේ වරාය නයින්ටම ජටිය ළඟට. ඉතින් මේ අනෙකුත් හැම භවනා ක්‍රමයක්ම මේ කායානුපස්සනාවට අර ජපරි මොදේ නතකලා තියෙන ඕරුවට කොට වෙන ක්‍රම. ඒකක්වත් නරක නෑ. ඒක තම තමන්ගේ චරිතයේදී පාවිච්චි කරන්න. නමුත් කොතනක හරි ගිහිලා මේ මම දැන් මෙතන ඉන්නවා නැත්නම් මගේ මේ කය මේ මැරිලා නැතුව මෙතන තියෙනවා. ඉන්න කියලා නැහැ. සීමෝචා වෙලා නැහැ. ආනේ බවට එන sannivedanaya පවා පාලු කරන ගතියක් තියෙනවා. සත්පුරුෂයර තියෙනවා ඒකාන්තව බුදුන්ට ළඟ. ඒකාන්තම ධර්මය කියන්නේ මේකයි කියලා. ඒකාන්තම සීලකම පිළිදී මේක තමයි මොකටද? කිසියම් ක්‍රියාකාරකමක් නොකරයි. අත්විඳීමක් විඳිනවා අත්දැකීමක් විඳිනවා මේ කන්දේ මොකද්ද සංඥාවක් නිකුත් වෙනවා එක චිත්තක්ෂණයක ඉසුබ නොලබා මැරිලා නැහැ කියන්නේ මේක මැරිලා නැහැ කියන්නේ මේක අත්දකින්න අපි හරි බයයි හැබැයි අත්දැකේ නැත්නම් ඒත් බයයි මේ මොලේ හැම වෙලාවෙදිම නියමොත්තක් කිස්ලෝමයක් කෙස් ගහක් ලොම් ගහක් හැම එකකින්ම සංනිවේදනයක් ලැබුණ හැම වෙලාවෙම ඔක්කොම වර්තමාන මොහොතේ වැඩ කරනවා කියලා බලන්න. ඒ වගේම නිින්ද ගිල්ලද නැද්ද කියන එකත් දැන් අපි නිින්ද ගියාට පස්සේ අපේ අංග විකෘත වෙනවනේ. එනිසා අපි නිින්දට යන්නේ ආරක්ෂා තැනක විතර. හැම සතෙකුම නිදා ගන්න තැලස්සක් තියෙනවා. ගුහාවක් තියෙනවා. බිනයක් තියෙනවා. බිලයක් තියෙනවා. ඒ නිින්දේ අනාරක්ෂිත නිසා. නිසා නිින්ද යන්නේ අපි ආරක්ෂිත තැනක විතරයි. ඒ නිසා අපි නිින්ද ගිහිල්ලා නිින්ද ගිහිල්ලා තියෙන කොතනද කියලා දැනගන්න මොකද්ද සත්‍ය වෙනවා. මොකද සීමුර්ජා වෙනකොට තාම භයානකයි. මොකද අපේ තත්ත්වයට ගැලපෙන විදිහට නෙමෙයි අපි වැටෙන්නේ. ඒ නිසා නිතරම සීමුර්ජා වීම නොවීම සඳහා මේ අන්තරේ নানা ප්‍රකාර දහකට තියෙනවා. මේ භාවනා කරනකොට මම දැන් මෙතන කියලා යම් කෙනෙක් ආනපසනාවට පිවිසෙන්නේ යා ඇත්තට වහන විජෝ ක්‍රියාවක් නොකර මම මේ කතා කරන පරිණක භාවනාව ගැන මම දැන් මෙතන ඉන්නවා නැත්තම් මයි ළඟ මෙරිචි නැති බවට නිින්ද ගිල නැති බවට ක්ලාන්ත වෙලා නැති බවට දැනීමක් තියෙනවා කියලා. ඉතින් මේ දැනීමට ගියාට පස්සේ මේකේ තියෙන බයිලොන සුලකතිය ගැඹිරත්ව විශ්ලේෂණය මේක මොන තාලෙන්වත් විස්තර කරන්න බෑ. මේ අත්දැකීම වචනෙට දාන්න බෑ. හැබැයි సౌందර්යයක් තියෙනවා කවුරු වින්දත් හැම කෙනාම එක විඳින එකමයි. ඒ ගෑනු කෙනෙක් මැර නැතුව දැනගන්න විදියයි පිළිම කෙනෙක් කරලා ගන්නත් වෙනසක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේවදත්තය දැනගන්න වෙනසක් නැහැ. රහතන් වහන්සේ සහ පාපතරේ දැනගන්න වෙනසක් නැහැ. ඒ ඔක්කොම මේ මැරෙලා කියලා දැනගන්නේ ඔක්කොම එකම සංනිවේදනය. නමුත් ඒක අපි බයයි ඒක වාස් නිරෝචනය කරන්නත් බෑ නිරෝචනය කරලත් නැහැ උත්සාහ කරුවට හරියන්නේ නැහැ. එම නිින්ද කියන නැති බවට අපි දැනගන්නේ පුදුමාන මනුස්සත්වය හරහා මිස ඥානකම හරහා නෙවෙයි. දැනුම් ගන්න නිසා නෙවෙයි. රූපත් රූපත් නිසා නෙවෙයි. වංශකුලවංශක නිසා නෙවෙයි. ඒ වගේම මට ක්ලාන්ත වෙලා නැති බව මෙන්න මෙතන තියෙන මොකද්ද? තාමත්ම සමාජවාදී. තාමත්ම අවංක මනුෂ්‍යකමක්. මේක තමයි පටන් ගන්න බැහැ. මේ පටන් ගන්නකොට කය තමයි අපි දාකින්න වෙලා. නිසා මේකට කායන වසනා කියලා මේකට කියනකොට පස්සේ නැත්නම් මේක කරන්න බැරි නම් තමයි ඔය විවිධාකාර තම ආනාපාන කුඹි නැතිව සක්ම භාවනාදී මේ කයේ කරන කුඩා අණු කුඩා එකක් අල්ලගෙන මේකම තමයි විශේෂණය කරන්නේ. එනිසා උතර භාවනා කරපු කෙනෙකුට එහෙම නැත්නම් මේක අර්ථය තේරුම් ගත්ත කෙනෙකුට භාවනා කරන්න කියලා අපි මෙහෙම කියනවා. මේ විදිහට මේ මම දැන් මැරිලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ, නිින්ද ගිහලා නැහැ කියන සංනිවේදනය. අනිකෝ සියලුම පණිවිඩ වලට වැඩි තාමත් ආධ්‍යාත්මිකයි, තාමත් ආගමිකයි කියලා තේරුම් ගත්ත මනුස්සයෙක්. ඒ සඳහා ඉඳගෙනම ඉන්න ඕනේ නැහැ. ඒ සඳහා ඇවිදින්න සක්මන් කරනම සක්මන් මළුවක් ඕනෙම නැහැ. මේ මනුස්සයාට ඉදිරිතරේ වැඩ කරන කෙනෙක් අරණින් ගත කරන එකද මුස්ලිම්ද සිංහලද බෞද්ධද ප්‍රශ්නයක් නැහැ. ඒ බව පෙන්වන්න දරුවචාන්සේ සත්‍යපට්ඨාන සූත්‍රයේ විස්තර කරලා තියෙනවා අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී සම්මිංචිතේ පසාරිතේ සම්පජානකාරී හොති කතේටි තේනි සින්නේ සුත්තේ දාගෙන තේ තුන්නී භාවේ සම්පජානකාරී හොති මේ ඉස්සරහට යනකොට පස්සට යනකොට ඔන්න ඔය ධර්ම කියන්නේ ඉතින් නැත්නම් දැනුමට ඔබට යන්න පුළුවන් අයිතිවාසිකම් මේ නැති වෙන්නේ නැතුව දැනගන්න. පැත්ත බලනකොට ඉස්සරහ බලනකොට මේ කියන වර්තමානයේ ලැබෙන්න පුළුවන් ගතිය තියෙනවා. යනකොට එනකොට කනකොට බොනකොට අත්නමනකොට දිගාරිනකොට වැඩි කැසිල් කරනකොට ආදී සෑම තැනකදී මේක තියෙනවා. ඒක තමයි බාහන අන්තිම දියුණුව කියලා කියන්නේ. ඒකට මේ මිනිස්සේ ආකාරي කොයි චිත්තක්ෂණේ කොයි ඉරියව්වේ කොයි තැනද සතුටුමත් වෙන්න බැරි කියලා. ඉස්සලා නම් අහන්නේ අම්මෝ රතුමත් වෙන්න කැලේකට යන්න ඕනේ. අරණ්‍යගත වෙන්න ඕනේ. ශුන්‍යකාරයකට යන්න ඕනේ, සීල් ගන්න ඕනේ, සීල් තුනක ඉන්න ඕනේ, හරියටම පරිලං කියන ගන්න ඕනේ, කායට හිත යොදන්න ඕනේ. එහෙම තමයි පටන් ගන්න ඕනේ. පටන් ගන්න මේක අඳුරලා දුන්නාට පස්සේ මේක යෙදිලා යන හැටි, ඉස්සරහට යන හැටි තමයි මේ සූත්‍රය ඉදිරියට සර්වචනන්තයකට හම්බ වෙන බාධකhari එහෙම නැත්නම් අභියෝගhara විස්තර කරන්නේ. ඒ නිසා කායන පස්සනාව කියලා කියන්නේ නැත්නම් මේ ලැබිච්ච මනුෂ්‍යාත්ම භාවයේ අත්භව ප්‍රතිලාභය පාවිච්චි කරනවා කියලා කියන්නේ ඕනම කෙනෙකුට තේරෙන්නේ මිනිස්සෙක් වුණාට පස්සේ මේ මම දැන් මෙතන ඉන්නවා කියන එකට Taman ගෙවැදීම Taman ඒකට සමාදම් වීම Taman ඒකට එළඹ වාසය කිරීම වළක්වන්න පුළුවන් මොන්නම බලයක් අතුලක නැහැ මොන්නම අධිකාරී ශක්තියක්වත් නැහැ මම දැන් මෙතන ඉන්නවා කියන එක වළක්වන්න ඒ වගේම තමයි ඉතාම ප්‍රියමනාප කෙනෙකුට මම මෙයාට දැන් මම දැන් මෙතන ඉන්නක කියලා දෙන්න ඕන කියලා කරන්න දෙයක් ඇති ක්‍රමයකට නැහැ. කොච්චර ප්‍රිය වුණත් මනාව වුණත් Tamanට විතරයි ඒක තියෙන්නේ. මේක නැති කිසිම ආධ්‍යාත්මික ගමනක් නැහැ. ඒ වගේම මේ ගතිය කාලයට සහ දේශයට අවු වෙන්නේ නැහැ. උතුරු කුරුති වෙන්න ගියා දකුණු කුරුති වෙන්න ගියා නිරක්ෂයට ගියා බුද්ධ කාලේ වුණා දැන් කාලේ වුණා කොහෙ ගියා මේ වර්තමාන මොහොත කියන එක කිසි වෙනසක් වෙන්නේ නැහැ වගේ මුළු ලෝකෙම තියෙන සියලුම ශක්තිය දැන් කාලේ වචනේ කියනවා නම් විශ්ව ශක්තිය සෝකිරීමේ ශක්තිය දැනුම සියල්ලම කපඩා වෙච්ච කපඩාවක් වෙන වර්තමාන මොහොත මොකද භාවනා කරන්න කරන්නේ නැති කෙනෙක් නෝත් මේ වර්තමාන මොහොතට ඉන්න භාවනා කරන්න වෙලාම හිතා වෙලාම වෙලා නැහැ. ඒගොල්ලෝ ඒ වුණාට දැන් මේ දැනුම වෙනවා. මේ සුවසේවා සඳහා ගන්නවා. නමුත් ඒ සියල්ලෙකම පිරිච්ච ගතිය සම්පත්‍ති කරගතිය තියෙන වර්තමාන මොහොතේ. ඒක නිසා යම් කෙනෙක් ඒක මේ ਸਰවචන්සිය අහලා ਸਰවචන වචන විශ්වාස කරලා ඩිංගිත්තක් හරි කරලා මේ වර්තමාන මොහොතට ඇවිල්ලා ඒක අගේ ගන්න පටන් අරගත්තොත් අර දිනමික කන කැස්ලා වගේ හිතුලින් අහකට බලනට වැඩි ලොකු විපිරියාශයක් තමයි විපල්ලාශයක් තමයි ඒක නැත්නම් පරිණාමයක් තමයි නැත්නම් අභියෝගයක් තමයි කෙනෙක් මේ සියල්ල සම්පත්‍ය වල මුල සියලු සම්පත්‍ය වල පිරිච්ච ගතිය සන්තුෂ්ටි කරගතිය සම්පත්‍ති කරගතිය මේ මුල මේ කායත් එක්කමයි තියෙන කියලා දැනගත්තොත් මේ කායක කවදාම නිග්‍රහ ගන්න බෑ. මේ කායක සරුවත්න වංශයේ කායට වගේ සල්කා. මේ කාය නිතරම සෞඛ්‍යම් පදනාගත කරන්න උත්සාහ කරා. මේ මනස පුළුවන් තරම් මේ ආතතියෙන් තොරව මේ ලබන්න තියෙන දේවල් ලබ කරපු අපරාධ, අනුන් කරන අපරාධ පුළේදාගෙන මේක අජබජල් කරගත්තොත් ඉන්නේ අර වර්තමාන මොහොත කෙරේ. ඒ නිසා ඒක පිළිබඳව සුතමේ ඥානකින් තොරව නැත්තම් පරතෝ ഘോഷයෙන් තොරව සර්වඥාන්සේ කෙනෙක් කියපු දීපකින් තොරව සර්වඥාන්සේ පුල්ලවයට ගහලා විස්තර කරනවා විස්තර සාහිත කරනවා සූතක් දැනීමට කවදාකවත් බැරි වෙලාවක් ඕක හිතෙන්නේ පොඩුවට අපල් ක්‍රියා කරනකොට නම් අයිසෙන් නිව්ටන්ට කල්පනා වුණා ගුරුත්වාකර්ෂණ ශක්තිය. කවදාකවත් මේ මම දැන් මෙතන කියන කල්පනා වෙනවා. ඔය මොනම විද්‍යාඥයෙකුට කල්පනා වෙලා තියෙනවද? කල්පනා වුණොත් විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. ඉන්සන් අරචන සදාකතන වල කොච්චර විශේෂත්වයක් දක්වන ලකුවා මොන සම්පත්‍ය ලැබුවා මේ සියලු සම්පත්‍ය වල ප්‍රභාවය වර්තමාන මොහොතව දැනගන්න සර්වඥතා භගවතුන්ගේ අප්‍රමාද පදයට අනුව කරා. අප්‍රමාද පදයට අනුව කන් දීලා මේ සියල්ලට අවශ්‍ය කරන මූලික සුදුසුකම බුද්ධෝත්පාද කාලය ලැබුවට පස්සේ මූලික සුසුකම තමයි මනුෂ්‍යාත්ම භාව ප්‍රතිලාභ. මේ දෙක එකතු වෙනවයි කියලා කියන්නේ ලෝකේ ඉතාමත් කලාතුරකින්. ඊට පස්සේ ක්ෂණ සම්පත්තිය. ක්ෂණ සම්පත්තිය නැවතත් කියන්නේ වර්තමාන මොහොතේ එළඹ වාසය කිරීම නැත්තම් මට අනිත් පුදුසුන් වගේ නෙවෙයි. එහෙම නැත්තම් තර්කයට හරි ගන්න පුළුවන් මට අඩු ගානේ කොර වෙලා නැහැ. අංශභාග වෙලා නැහැ, ඇහැ පොට්ට වෙලා නැහැ, කන බීර වෙලා නැහැ, අංග පුලාවක් හරිද මනුස්සකම තියෙනවානේ. මේ ඔක්කොම තියෙන කටේ තමයි ලෝකෙ වැඩිම පිස්සු භාවනා කරන්න එනවා අන්තිම අඩු මේ අංග සම්පූර්ණ තියෙන නිසා ඒ සංග සම්පූර්ණ ඔක්කොම තිබිලා යනවා. ඇහැ කන ජීවනාශය අංග පුලාවක් තිබිලා. භාවනා චිත්තක්ෂණ විතරක්ම ක්ෂණ සම්පත්තිය. ඒ ජන සම්පත් ලැබෙන ආර්ධිය තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. ධර්ම ශ්‍රවණය පැවිද්ද. මේ ඔක්කොම හම්බ වුණත් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මොන්න තරම් අසහනකට කියලා. මොන්න තරම් නොලැබිච්ච දේවල් ගැන තැවෙනවා. මොන්න තරම් වෙච්ච දේවල් ගැන පශ්චාත්තාප මොන්න තරම් මේ අනුගේ දේවල් උළුවේ දාගෙන මේ තමන්ගේ විරිට මර්ගාදේ දෙන්නේ ලෝකෙට පරකාශය. මගේ දරුවෝ කියලා, මගේ අම්මා කියලා, මගේ තාත්තා කියලා. ඉතින් මේ ධර්මන සුදුසුකම් කියලා නම් කමක් නැහැ. Tamanටවත් සුදුසුකම් නැතුව මේ අනුගේ සීනි කරන්නේ. එහෙනම් මෙතන ඉඳගෙන අතන ගැන කල්පනා කරනවා. ඉතින් ඔක්කොගෙම වෙන්නේ මේ කායන ප්‍රශ්නාව වර්තමාන මොහොතේ ඉඳ මෙසිදි ගැටි විපත් වෙනවා. මේ එකක්වත් නෑ. නැවතත් කියනවා මම කියන්නේ දෙන්නේ තුන්වෙනි වතාවට එකක්වත් පුදුලික දෝෂ නෙමෙයි. එකක්වත් සීල නැතිකම නිසා වෙන එකක් නෙවෙයි. එකක්වත් අපි හිතලා කරන දේවලුත් නෙවෙයි. මේක පිළිබඳ අහනකොට මේක පිළිබඳ හිතනකොට තේරෙනවා. ඒක මොකද්ද පණිවිඩයක් තියෙන්නේ. ඉදා සර්වඥාන්තික දේශනා කරන්න ඇත්තේ අවුරුදු 2500 ගානකට ඉස්සර වෙලා. නමුත් මේ දක්වම මේක පැමිණීම ඒක මේ අපේම පිටට වෙච්ච එකක්. ඒ නිසා මේ පැත්තෙන් හම් වෙන එක චිත්තක්ෂණයක් පවා එහෙම නැත්නම් එක සාර්ථකත්වයක් අබමල් වේනකතන සාර්ථකත්වයක් පවා අනෙකුත් සියලු දේවල් වලට වැඩිය පුදු වටිනාකමක් තියෙන නිසා මේ තුඹස මේ උභහ නැත්නම් මේ ඉඳගත්ාම තියෙන මේ අපේ ඉරියව්ව ඒකට හිතේ චිත්තක්ෂණයක් දවසට එක චිත්තක්ෂණයක් අතර ගන්න ඇති කරගන්න උත්සාහ කළොත් ඒකෙන් කියනවා බහුය බහුය බව මනසෙන් නිවන් දකින්න පුළුවන් ද පින තියෙනවා ඊට පස්සේ යෝගාවචර පටවන පැවරුම තමයි වගකීම තමයි මේ චිත්තක්ෂණේ දෙකක් කරගන්න බලන්න යාක් වෙලා අඳලා ධනගාලා කුරගාලා දඟලලා මේ මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණ දෙකක් තුනක් හතරක් පහක් කියලා වර්ධනය කරගන්න යන්න යන්න යන යෝගාවචර කියන්නේ එහෙම නැතු ඒක කරන්න යනකොට හම් වෙන බැරිකම් නැතිකම් වැරදිලි පැටලී ගැන කතා කරන්න ගියාට කිසිසේත්ම මේ ගමට කිසිම පවන්සලීමක් වෙන්නේ කිසිම හවුහරක් නැහැ ඒ කන බින්දුවක් විතරයි නීවරණයක් විතරයි ඒ නිසා අපි අපිට පුළුවන් නම් දවසක් අතට පැයක් අතට එහෙම නැත්නම් පණිවිඩයක් අතට ඒ චිත්තක්ෂණය එළඹිලා ඒක දින්ගක් දිනු කරගන්න ඊට වැඩි දියුණු කරන ආය කරන ආය දියුණු කරන ආනේ ක්‍රමේ කරගෙන යනකොට අපි නැවතී ප්‍රතිචා ඉගෙන ගන්න ඊග එවිටින් ඉගෙන ගන්න පොඩි එකක් නැත ඉස්ලාම දාට බයිසිකල් පදින්න ඉගෙන ගන්නවා එහෙම නැත්නම් දෙවෙනි භාෂාව ඉගෙන ගන්න හදනවා පළවෙනි භාෂාව වෙලෙන්නේ දෙවෙනි භාෂාව ඉතින් මේ කටයුත්තට අපිට හම්බෙලා තියෙන මේ මනුෂ්‍ය ශරීරේ සෞඛ්‍ය සම්පන්න මට්ටමේ නඩත්තු කරන්න ඕනේ ද්වේෂ කරන්නත් එපා ඒකට ප්‍රේම කරන්න යන්නත් එපා මේ මදහත් බැලීම තියෙන තාක්කල් අපි ඔක්කොම මේ මේ බැල්ම සාමූහික භාවනාවේ සමගියට හිටියෝ එක්කෙනෙක් හරි ඒක ද්වේෂයෙන් බලන්න ගියොත් එක්කෙනෙක් හරි ඒක අත්කිලමත කාමසුකල්ලිකාන්ට යන්න ගියොත් අපි ගමනේ ඒ සමගියට බාධා වෙනවා ඒ හැම කෙනෙක්ම ඒ ශරීරය තුබස කය කන්ද කොට මේ සමූහය මේ ඝණේ දිහා බැලීමේ ක්‍රමය හරියට මැදට එන්නේ එන්නේ ශීලකනාරයෙන් භාවනා කරව කෙනාට ආහොඳ ভাইබ්‍රේෂන් එකක් කරා හොඳ කම්පන වේගයක් කරා උදව් කරනවා. ඒකට අපි ඔක්කොම එක කයක් පාඩපත් වෙනවා. භාවනා කරන සම්මෝහයේම එකම කෙනෙක් වගේ එම ස්වාමීන් වහන්සේලා සඳහන් කරපු විදිහට අපි කයෙන් මෙමුණාට හිතින් එකට ජීවත් වෙනවා. මේක මේ ගෙවල් වල තියෙන නෑදෑකමක් කියම නෙවෙයි. මේක දහත් ඥාතිච්ඡත්ති. හැම කෙනාම ප්‍රමාද වෙනකොට මේ සියලු දිනාම අනිත් එක නෑ භාවනාවට අනියම් මාර්ගයෙන් උදව් කරනවා. ඒක නිසා මේ සාමූහික භාවනාවල තියෙන අමතර ගැම්ම අපිට තනියම මේක කාමරයකට වෙලා ගල් ගහවට ලගන්න බෑ ගන්න පුළුවන් පස්සේ. මුලදී අපි ඒක ඇති කරගන්නකොට නිතරම තමන්ගේ කායයට අනුගේ කායයට එක විදිහට කාය කායන පස්සේ විදිහට බලන්න ගත්තොත් ඒක දිහා බලන අන්‍යාගමිකට පවතින මේ පිළිසෙ තියනවා කියලා වෙන මොකද්ද ආකර්ෂණය. ගාක්‍රට අපි මේ භාවනා වැඩමුළු පවත්වන්නේ අන්‍යාගමික පරිසරවල. බෞද්ධ තරමට ඉන්නේ කවදාවත් මේකට කරදර කරනවා. බෞද්ධයන තමයි හිතන්නේ මියක් උඩ පිටු තමන් දන්න මේ කියන දෙයක් කාලෙක විතරයි ඉන්න දෝ මේක දාගෙන ඉඳලා මේ කුඩාන ගේල මොනවද කරන්නේ කියන හැම බෞද්ධයෙක්ම හැපෙනවා. කිසිම දවසක අන්‍යයන් වෙන මිනිස්සේ කියෝගේ පහත් තනියමක් ඇති කරන්නේ නැහැ. ඊනසෙත් තියෙන ගෞරව සම්ප්‍රිත බය. එංගලන්තදී අපි ඔක්කොමලා සක්මන් කරන වෙලාවේදී කතෝලික පල්ලියක ඒතනම සංවිධානය කරපු වෙන කතෝලික වැඩ පිළිවෙලට ආවෝ කාතල් ළමයි වගේක් දැකලා ඒ පාටකම්ම කෙනෙක් ළඟට ගිහිල්ලා ඇවිල්ලා ඇහුවලු ඔයගොල්ලෝ ඒන්ජල්ස් වද සුරලෝකයෙන් ජීවිලෝකයෙන් බහව කට්ටිය. මොකද ඒ තරම් එක දිහා බලනකොට මත් වෙනවා හැම කෙනාම සුදු ඇඳුමක් කරන විවේකීව යාට මට ඇවිදිනවා. කවුරුත් ගැන කතාවක් නැහැ වටපිට වෙයිලා නැහැ. ඉතින් ඒකකොටම දැක්ක කවුන්ටරින් එක නා මේකේ කතා ඉක්මනට කතා කරනකොට ඔයගොල්ලෝ කතා කරන්න එපා කියලා මොකද මේ පැත්තට කියලා බුද්ධහමකට හරනොත් එහෙම පන්දියටත් පාන. ජහට කතා කරගත්තා නම් පුදුම ගෞරවයෙන් බලන්නේ. බෞද්ධය තමයි නිකමට හරි දුක්මදකින් කියලා කියනවා. අපිත් එතනකින් තමයි මේ ආවේ. ඒ නිසා මේකට ගල්ව කරනකොට පටන් ගන්න කරපතේ ධ්‍යාන මේ උභාවතේ ධ්‍යාන. නිසා වාඩි වුණාට පස්සේ පොඩ්ඩක් බලන්න මේ උභාවක් වගේ ඇඟ තැම්පත් කරගෙන ඒකට හිතෝ දා ගන්න පුළුවන් නම් ඒක අපේ භාවනා වැඩමුළුවේ සාර්ථකත්වයක්. විචාල ලොකතන් වලට යන්නේ ඉතලා මේකත් ඇති කර ගැනීම පවා තා වටිනාකමක් තියෙන එකයි මේ සර්වඥාන්සේ විවිධ උපමා මාර්ගයෙන් විවිධ දේශන විලාසවලින් අපිට මේ හම්බෙලා තියෙන වර්තමාන මොහොතේ වටිනාකම පෙන්ලා දෙන්න මේ කටයුතු කරන්නේ. ඉතින් මේ වචනෙත් එක්ක අද දවසේ ධර්ම දේශනාවට සමාප්ත කරනවා. සියලු දෙනාටම මේ ඇහිච්ච බණ තමන් ළඟ තියෙන දැනුම, කායික දැනුම, තමන් මේ කරගෙන යන වැඩ පිළිවෙලට තවත් සුභාශිංසනයක් පවන්සනීමක් වඩපත් වේවා. ප්‍රාර්ථනාවෙන් අපි දේශනාවේ මාව සටහන් කරනවා සිය දිනාටම වැඩමුළුවේ ගියපු කුරුසතරකට තවත් කුරුසක් තමයි මේ ධර්ම දේශනා නිමා වුණාට පස්සේ අපි අනුමೋದනා ජීවිතේ පිළින පිළි උදව් කර සිය දිනාට දීගන්න වීමක් ඒ වගේම ඥාතින් ජීවත් කළා ඥාතින්ට පින් අනුමෝදන් කිරීමක් සහ මේ පින හේතු වීමෙන් අපාපගේ මේ ගමනට පරමාර්ථයට සීපත් කිරීම සහ පරමාර්ථයට නැත නිතු කර ගැනීමක් සිදු වේවා කියන අදහසෙන් ඊත්තාවතා ചാති ගාථා සජ්ජහායනා කරලා පින් දෙදීමක් කරනවා ඒ නිසා ජීවන දෙනා අනුමෝදනා කීකේ මුදිතා ශීක්ෂේ ඊත්තාවතා ചാති ගාථා සජ්ජහායනාට පෙළඹෙනවා එත්තාවතාචනම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචනම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචනම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සක්කා නමෝදන්තු සම්ප සම්පatti සිද්ධා ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්ඛං සාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්ඛං දේශනං ආකාසත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරක්ඛන්තු මං පරං ඉදං ගෝඥාචීනං හෝතු සුඛා මඤ්ඤාතිෝ ඉදං ගෝඥාචීනං හෝතු සුඛා මඤ්ඤාතිෝ ඉදං ගෝඥාචීනං හෝතු සුඛා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමානෝ සතං සමාධෝ හෝතු යාපනිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමානෝ සතං සමාධෝ හෝතු යාපනිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමානෝ සතං සමාගමෝ හෝතු ආවිනිපාන පත්‍ත්‍යා සාදු සාදු සාදු